නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සදහම් අපේක්ෂාවෙන් සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ අද මේ සූදානම් වන්නේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා පැනවදාරන ඒ උතුම් සත්‍ය ධර්මය තමන්ගේ ජීවිතය තුළින් ප්‍රායෝගිකව අත්දකින වැඩපිළිවෙලක් හුරු කරගන්න. ඉතින් ඔබ තමන්ගේ ජීවිතයේ මේ ධර්මයේ නැත්නම් බුදුරණවහන්සේ කියපු විදිහට යම් වැඩපිළිවෙලක් හුරු කරගෙන යාම සඳහා තමන්ට මතුවෙන ප්‍රශ්න ගැටලු ඒවා ඉදිරිපත් කරන්න මුල ඉඳලම ප්‍රශ්නයක් නැහැ. ලිඛිතව කොළ කෑල්ලක ලියලා එවුවොත් අපට ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඉස්සල්ලාම් බලමු පින්වත්නි අපේ ජීවිතේට බුදුරගෙනෙකුගේ දහම තුලින් විමුක්තියක් අපි හොයන්නේ ඇයි කියලා. නැත්තම් අපට අපි කවුරුත් දන්නේ නිවන් දකින්නේ අපි ඇයි? කුමක් සඳහාද? නිවීමකට යොමු විය යුත්තේ. නිවීමකට යොමු විය යුත්තේ පින්වත්නි මේ ලෝකේ නුවණැති මිනිසෙක් ලෝකේ පිළිබඳව කල්පනා කරනකොට ඒ කෙනාට తాවකාලික ලබන තෘප්තියකින් සෑහීමකටපත් වෙන්න කැමති නැහැ. ලෝකේ අඥාන පුජ්‍යලයාගේ ස්වභාවය තමයි తాවකාලික තෘප්තියකින් සෑහීමකටපත් වෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේ ලැබෙන සතුට එක සෑහීමකටපත් වෙනවා. ඒක ඉවරලා නැවත දෙයක් හොයනවා. ඒ ලබන සතුටදී ආය සෑහීමකටපත් වෙනවා. නුවණති කෙනා මේ తాවකාලික තෘප්තියකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එයා හොයනවා මේ తాවකාලික ලබන ආස්වාදී ඉක්මවන සැබෑම විමුක්තියක් ලබන ක්‍රමයක්. අපි తాවකාලික ආස්වාදයක් ලබන්නේ පින්වතුනි බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝක සත්‍ය සුඛ කාමානි භූතානි සැපයට කැමති. කුමන හෝ ක්‍රමයකින් ලෝකයා සැපයට කැමති. මුලින්ම හොයනවා කාමයන් ඔස්සේ සැපයක්. කාමයන් ඔස්සේ ලබන සැපය එක මොහොතක පමණක් ලබන සැපයක් පමණයි. ඒක ඊළඟ මොහොත එනකොට නැති වෙනවා. නැවත අලුත් කාමයක් හොයනවා. ඒක ආයෙ නැති වෙනවා. නැවත අලුත් කාමයක් වෙනවා. නමුත් මේකෙන් සතුටු වෙවි ඉන්නවා අඥාන කෙනා. බුදුරණවහන්සේ මේකට උදාහරණයක් දෙනවා. ඒ තමයි කුෂ්ඨයක් කෙනෙකුට හැදුනහම කුෂ්ඨය කියලා කියන්නේ අසහනකාරී ස්වභාවය. ඔබ බලන්න ඔබේ හැමත යම් කුෂ්ඨයක් හැදුනොත් ඔබට එහින් විශාල අසහනයක් එනවා. මෙන්න මේ අසහනකාරීත්වය මගහරවා ගැනීම සඳහා අඥාන කෙනා කරන දේ තමයි මේ කුෂ්ඨය තවනවා ගිනි කබලකින් නැත්තම් කසනවා. එතකොට අර අසහනකාරීත්වය දුර වෙනවා. හැමේ කුෂ්ඨයක් හටගත්තාම ඒ කුෂ්ඨයේ තියෙන අසහනකාරීත්වය නිසා කුෂ්ඨේ කසනකොට නැත්නම් තවනකොට අසහනකාරීත්වය දුර වෙනවා. සැපයක් ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ කුෂ්ඨයක් හැදිච්ච කුෂ්ඨය තුලින් සම විකෘතිත්වයට පත්වෙච්ච ලෝකේ අඥාන කියන සැපයක් හොයන්නේ. හැබැයි එතන සැපයක් තියෙනවා. ඒ සැපය විකෘතිය නිසා හටගත්ත සැපයක්. විකෘතිය මොකද්ද? හැම විකෘතිය වුණා. ඒ නිසා ඒ විකෘතිය වසා ගැනීම සඳහා, ඒ අසහනකාරීත්වය දුරු කර ගැනීම සඳහා කුෂ්ඨේ තවනකොට පුච්චනකොට සැප ලැබෙනවා. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ පෙන්නනවා. අපට මේ ලෝකේ අපි හිතාගෙන ඉන්නව වැරදි දෘෂ්ටියක්. ඒ තමයි නිට්ටයයි සැපයි ආත්මයි කියලා. මෙන්න මේක නිසා මොකද වෙන්නේ? මේ ලෝකේ අපට දුක එනවා. මොකද ලෝකේ හිතාගෙන ඉන්න අපි වැරදි දෙයක්. නිත්‍ය සපාත්ම කියලා. දුක එන තැනදී මේ දුකෙන් අපට ඉක්මවීම සඳහා මේ අසහනෙ නැත්නම් මේ දුක එනකොට අපට අසහනයක් තියෙනවා. අතෘප්ත ඒ කියන්නේ වේදනාකාරී පීඩාකාරී බවක් තියෙනවා. මෙන්න මේකෙන් මගහැරෙන්නට මේක ඉක්මවීම සඳහා මොකද කරන්නේ? ඇස කන නාසය දිව කය කියන මේවා තෘප්තිමත් කරනවා. මේවට ලස්සන දේවල් දෙනවා. රූප සද්ද ගන්ධ රස පහස වලින් සතුටු වෙනවා. සතුටු වෙලා පිනවනවා. හැබැයි අර අසහනකාරීත්වය දුර වෙනවා. ඒ කියන්නේ අපට යම් කිසි විදිහකට නිත්‍ය සැප ආත්ම වශයෙන් ගත්ත තැනදී අසහන බවක් ඇති වෙනවද? නැත්නම් අපි නොසන්සුන් බවක් ඇති වෙනවට නැත්නම් අපට පීඩාකාරී බවක් ඇති වෙනවද දුකක් ඇති වෙනවද මෙන්න මේක නැති වෙලා යනවා අපට ප්‍රිය වූ රූප සද්ද ගන්ධ රස පහස අපේ ජීවිතයට එකතු කරගත්තා. ඒක බුදුරණවහන්සේ උදාහරණ දෙන්නේ අර සම විකෘති වුණාට පස්සේ හටගත්ත කුෂ්ඨය නිසා අසහනේ දුරු කර ගැනීමට කසනවා වගේ. කබලකින් තවනවා වගේ. එතකොට සැපයක් තියෙනවා. හැබැයි ඒ සැපේ නිසා මොකද වෙන්නේ? තවත් කුෂ්ඨය වැඩි වෙනවා. අන්න වගේ තමයි. මේ ලෝකේ සත්‍ය කෙනෙකුට අහු නොවන නිසා අසහනයක් ලෝකයාට තියෙන නිසා සැපයක් හොයනවා. ඒ සැපය හොයන්නේ නැවත සත්‍ය හොයන්න බැරි ස්වභාවයටම හිතපත් වෙන විදියට. රූප සද්ද ගන්ධ රස පහස ඔස්සේ ගිජු වෙලා ඒව ඔස්සේ ආස්වාදයක් වෙනවා. මොකද ලෝකයා කැමති සැප විඳින්නේ. ඒ බුදු කෙනෙක් ලෝකේ පෙන්වන්නේ ඔය වගේ తాවකාලිකව අත්විඳින දෙයක් නෙවෙයි. බුදු කෙනෙක් පෙන්වා දෙන දේ තමයි දැන් අපි අර උදාහරණෙම ගත්තොත් කුෂ්ඨයක් හැදිච්ච කෙනෙක් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා වෛද්‍යවරයාගෙන් අදාළ නිදානෙට බෙහෙත් ගත්තොත් නිදානේ දැනගෙන බෙහෙත් කිරීම තුළින් කුෂ්ඨය සුව වුණාට පස්සේ යාට නැවත පුච්චන්නට තවන්න අවශ්‍ය නැහැ මේ අසහන බව දුරු කරගන්න අසහනීයම දුරු වෙලා තැවීමේ අවශ්‍යතාවය නැහැ එයාට අලුතින් තවල සැපක් අර අසහන ඉදුරු කරන්න සැපක් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. අසහන ඉදුරු වෙලා. මෙන්න මේ වගේ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා නුවණැති මිනිසයාට නුවණැති නුවණ තියෙන කෙනාට තමයි තමන්ට ජීවිතේ ප්‍රශ්නයක් වෙන තැනදී නැත්තම් ජීවිතේ යථාර්ථය හොයන්න පටන් ගන්නකොට මෙන්න මේ සත්‍ය තමන් තුළින් අත්විඳින වැඩපිළිවෙල පෙන්වා දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මේ අත්විඳින තැනදී ඔහුට తాවකාලික සැපයක් తాවකාලික සැපයකින් ජීවිතේ සැපවත් කර ගැනීමේ අවශ්‍යතාවය දුරු වෙනවා. අර කුෂ්ඨය නැවත කසන්න අවශ්‍ය නැහැ වගේ කුෂ්ඨය කියන දේම දුරු වෙනවා. මෙන්න මේ සඳහා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ. මේ සත්‍ය පෙන්වා දෙන්නේ. මේ ලෝකේ විමුක්තිය විවිධය විවිධ ක්‍රම වලට හොයනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ විමුක්තිය හොයන්නේ බුදුරණවහන්සේ විතරයි කියලා නෑ. බුදුරණවහන්සේ විතරක් නෙමෙයි. ಭಾರತೀಯ සමාජයේ හොඳට බැලුවොත් අතීතේ වර්තමානයේ හැම අවස්ථාවකම ಭಾರತೀಯ සමාජය තුළ විමුක්තියක් හොයන අය ඉන්නවා. මොකද ඒ ಭಾರತೀಯ සමාජයේ නැත්නම් මධ්‍යදේශීය උපදින්නේ සාමාන්‍යයෙන් බුදුරණාහි පෙන්නන නුවණැති මිනිස්සු. මධ්‍යදේශයේ ඉපදීමත් නුවණ නැත්නම් පිනකට ලැබෙන දෙයක්. ඒ මිනිස්සු විමුක්තියක් හොයනවා. తాවකාලික තෘප්තියට මිනිස්සු කැමති නෑ. මධ්‍යදේශයේ උපදින මිනිස්සු මිනිස්සු විමුක්තියක් හොයනවා. විමුක්තිය හේම සඳහා විවිධ ප්‍රතිපදා අනුගමනය කරනවා. විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරනවා. මොකද මේ මිනිස්සුන්ගේ ගතියම විමුක්තියක් හේවීම. හැබැයි විමුක්තියක් හේවුවට විමුක්තියක් ලැබෙන්නේ විමුක්තිය හේවුවට විමුක්තිය ලැබෙන්නේ නැහැ. මොකද විමුක්තිය ලබන ක්‍රමය දන්නේ නැහැ. විමුක්තිය ලබන වැඩපිළිවෙල පෙන්වා දෙන එක මෙක්කෙනා බුදුරජාණන් වහන්සේ විතරයි. తాවකාලිකව යම් විමුක්තියක් හැටියට යමක් ලැබෙනවා. తాවකාලිකයි. ඒ తాවකාලිකව ලබන දේ සමහරවට කල්ප ගාණක් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලෙන්නත් පුළුවන්. මෙන්න මේ විමුක්තියක් පමණයි කෙනෙකුට බුදු කෙනෙකුගේ ධර්මයකින් තොරව හොයන තැනදී හම්බෙන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා මේ බුදුරයන් වහන්සේ නමක් පෙන්වා දෙන මේ ධර්මයේ ඔස්සේ අපි කොහොමද විමුක්තියක් හොයන්නේ කියලා. විමුක්තියක් හෙවීමේ ඉලක්කය තියෙන කෙනාට කවදාවත් විමුක්තියක් ලබන්න බෑ. බුදුරන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ විමුක්තියක් හොයන හෙවීමේ ඉලක්කය තියෙන කෙනාට පමණයි විමුක්තියක් ලබන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. එහෙම නොවුනොත් අපට වරදිනවා. මොකද විමුක්තිය හොයන ක්‍රම මේ ලෝකේ ඕන තරම් තියෙනවා. අතීතයේ ඉඳලම තිබුණා. වර්තමානයේත් තියෙනවා. හැබැයි විමුක්තියක් ලැබෙන්නේ අපේ ඉලක්කයේ තිබිය යුත්තේ විමුක්තියක් සෙවීම නෙවෙයි. අපේ ඉලක්කයේ තිබිය යුත්තේ බුදුරන් වහන්සේ පෙන්වපු ක්‍රමයට විමුක්තියක් කිවීම. මොකද වෙන කිසිදු ක්‍රමයකට විමුක්තිය ලබන්න බෑ. එහෙනම් අපි මූලික තැන තිබිය යුතුයි බුදුරන් වහන්සේ කොයි විදිහටද විමුක්තිය පෙන්වා දුන්නේ කියලා. මොකද අනිත් අයත් විමුක්තියක් ලැබුව බව හිතා ගන්නවා. අන්න ඒකයි තියෙන භයානකත්වය. දැන් ආලාරකාර මුද්දකරම් පුත්තු විමුක්තියක් ලැබුව බව හිතාගත්තා. තමන්ට ලැබුණා ප්‍රත්‍යක්ෂයක් ආවා. බෝධිසත්වය පෙන්වුව නෑ උතන විමුක්තියක් නෑ. බුදුරණවහන්සේනේ බෝධිසත්වය පෙන්වුව. එච්චර අසාමාන්‍ය හැකියාව බෝධිසත්වයන්ට තිබ්බා. එහෙමනම් පින්වතුනි ආලාරකාරාම වගේ අයට විමුක්තිය ලැබුණු බව රැවටුණා නම් අපි වගේ අය ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට අපි විමුක්තියක් හොයන්න යමු නැත්තම් අපට පින්වතුනි මේ ලබාගත් manussත්භාවය තුළ අපි කරන වැඩේ තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නම් ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ අපි පින්වතුනි හිතන්න ඕනේ මේ මේ ජීවිතයේ එක්ක නෙමෙයි මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම හිතන්න ඕනේ. සසරත් එක්ක. දැන් අපි ගොඩක් වෙනවට මේ ජීවිතේ විතරයි හිතන්නේ. ඒ නිසා අපි මොනෝ ක්‍රමයකට යමක් විමුක්තියක් ගන්න හොයනවා. පින්වතුනි බුදු කෙනෙකුගේ ධර්මයක් හම්බෙන්න ඉතාම කලාතුරකින්. බුදු කෙනෙකුගේ ධර්මයක් හම්බෙන්නේ මේ මේ ලෝකේ අපි කල්පනා කරලා බලුවොත් මේ ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලය ගැන ඒ දුර්ලභයිනේ. සසර එක්ක කල්පනා කරොත් අනන්ත අප්‍රමාණ කාලයක් ආව සසර ගමනක් තියෙනවා. ඒකත් එක්ක කල්පනා කරොත් මේ දුර්ලභ බව හිතා ගන්න බෑ. හැබැයි අපි මේ එච්චරම ලැබිච්ච දුර්ලභ බවෙන් බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයට නැතුව අපි විමුක්තියක් හොයන්න ගියොත් අපි බ්‍රහ්ම ලෝකෙ ගිහිලා නවතී. අපි අනන්ත බ්‍රහ්ම ලෝකෙ ගිහින් තියෙනවා. කල්නොත් ඔය විදිහම කරලා. නමුත් අපට අතීතෙ බැරි වුණා බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට අනුගමනය කරන්න. දැනුත් අපි බුදුරන් වහන්සේ කියපු ක්‍රමය අනුගමනය නොකළොත් මොකද වෙන්නේ? මේ අවස්ථාව අහිමි වෙනවා. මේ අවස්ථාව නැති වෙලා ඒක නිසා හොඳට කල්පනා කරන්න. අපි මොනවා හෝ ක්‍රමයකට විමුක්තියක් හොයන්න දැඟලුවට වැඩක් නැහැ. දැඟලීම තුල වෙන්නේ ලැබිච්ච අවස්ථාවත් අහිමි වෙලා යන එක පමණයි. අපි සෙවිය යුත්තේ බුදුරයන් වහන්සේ කියපු ක්‍රමයේ විමුක්තිය හොයන එක පමණමයි පින්වතුනි. මේකට අපට තියෙන්න ඕනේ ඇතුළත අංගයක්. ඒ තමයි නුවණ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන විමර්ශනශීලීව යන්නනේ. අඥානකම මත පදනම් වෙලා යන ගමනකට නෙමෙයි බුදු කෙනෙක් දහම් පෙන්වා දෙන්නේ. දැන් බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට ලෝකේ බෞද්ධ හිටියද? කවුරුත් නැහැ. කිසි කෙනෙක් නැහැ. අඩුම බුදුරන් වහන්සේ වෙනුවෙන් මහානවන බුදුරන් වහන්සේ වෙනුවෙන් පිළිවෙත් පුරපු පස්වග මහණුන් බුදුරන් වහන්සේ කියන දේ පිළිගන්න කැමතුණාද? ඒත් නැහැ. අනිත් අය ගැන කතා කරන දෙයක් නෙමෙයි. තමන් වෙනුවෙන්ම පැවිදි වුණ, තමන් වෙනුවෙන්ම පිළිවෙත් පුරපු පස්වග මහණුන් පවා බුදුරණවහන්සේ කියපු දේ පිළිගන්න කැමති වෙන්නේ එහෙනම් මේක හොඳට මතක තියාගන්න. මේ ධර්මය අන්ධ කෙනෙකුට නෙමෙයි. ඒ කියන්නේ ඒකාන්ත කරලා කෙනෙක් විමර්ශන ශීලීත්වයෙන් තොරව පිළිගන්න වැඩපිළිවෙලකට යොමු කරන එකක් නෙමෙයි. තමන් ප්‍රතික්ෂේප කර පස්වක මහණුන්ට ධර්මයේ දෙන්න හැකියා බුදුරණවහන්සේට තිබුණේ ඒ විමර්ශන ශීලී බවට ධර්මයේ දුන නිසා. අන්න නොනති කෙනාටයි මේ ධර්මය. ඒක නිසා හොඳට ඒක කල්පනා කරන්න. ඒකට පුංචි උදාහරණයක් තියෙනවා තේරුම් ගන්න. පින්වත්නි බුදුරණවහන්සේ පෙන්වා දෙනවා අංගුත්තර නිකායේ තික නිපාත ලස්සන සූත්‍රයක මෙන්න මේ විදිහේ කාරණාවක්. ඒ තමයි අසනීප නැත්නම් ලෙඩ වෙච්ච අය තුන් දෙනෙක් උදාහරණයක් පෙන්වන්නේ. අසනීප කෙනෙක් ඉන්නවා මේ අසනීප කෙනා එයාට හොඳ බෙහෙත් හරි අසනීපට අවශ්‍ය බෙහෙත් ලැබුණටත් ලැබුණත් නැතත් අසනීපයට අවශ්‍ය හොඳ ප්‍රත්‍යාහාර ලැබුණත් නැතත් හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නැතත් එයා සූපත් වෙන්නේ නැහැ. පළවෙනි ලෙඩා. පළවෙනි ලෙඩා කවුද? අසනීපයක් තියෙනවා. ඒ අසනීපේ තියෙන කෙනාට අදාළ බෙහෙත් ලැබෙනවා. සූපත් වෙන්නේ හොඳ ආහාර ලැබෙනවා. අදාළ ප්‍රත්‍යාහාර සූපත් වෙන්නේ හොඳ උපස්ථායකයෙක් ලැබෙනවා. සූපත් වෙන්නේ. ලැබුණත් සූපත් වෙන්නේ. ලැබුණ නැතත් සූපත් වෙන්නේ. ඒ පළවෙනි ලෙඩ. දෙවන ලෙඩ අසනීපයක් තියෙන කෙනාට ප්‍රත්‍යාහාර ලැබුණත් නැතත් සූපත් වෙනවා. හොඳ බෙහෙත් ලැබුණත් නැතත් සූපත් වෙනවා. හොඳ උපස්ථායකයෙක් ලැබුණත් නැතත් සූපත් වෙනවා. ඒ කවුද? දෙවෙනියෙක් කෙනා. මම දෙන්නක වෙනස තේරෙනව නේද? පළවෙනි එක්කෙනාට ලැබුණා නැතත් සූපත් වෙන්නේ නැති කෙනා. දෙවෙනි එක්කෙනා ලැබුණා නැතත් සූපත් වෙන කෙනා. තුන්වෙනි ලීඩා. ප්‍රත්‍ය ආහාර ලැබුණොත් සූපත් වෙනව නැත්නම් නෑ. හරියට බෙහෙත් ලැබුණොත් සුවපත් වෙනවා නැත්නම් නෑ. හොඳ උපස්ථායකයෙක් ලැබුණොත් සුවපත් වෙනවා නැත්නම් නෑ. ඔන්න පුජ්‍ය තුන් දෙනා. උදාහරණය අරන් බුදුරණවහන්සේ පෙන්නනවා මේ කවුරු ගැනද කියන්නේ කියලා. පළවෙනි පුජ්‍යලයා උදාහරණයට ගත්තේ මේ ලෝකේ මිනිස්සෙක් ඉන්නවා. එයාට ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වා දෙන සුපිරිසිදු ශ්‍රී සද්ධර්මය ඇහෙනවා. ඒ කියන්නේ විමුක්තිය පෙන්වා දෙන නිවන් මාර්ග හරියටම ඇහෙනවා. අඩුවක් නැතුව හරියටම එයාට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. හරියටම ඇහෙනවා. නමුත් එයාට අවබෝධ කරගන්න බෑ. ඒ කෙනෙක් ලෝකේ. ඒ කවුද? අර ප්‍රත්‍යාහාර ලැබුණට සූපත් වෙන්නේ නැති කෙනා වගේ. එහෙනම් බලන්න හැමෝටම මේක කරන්න පුළුවන් නේද? බෑ. ඒ කියන්නේ හරියටම ධර්මය හම්බෙනවා. බුදුරණවහන්සේ පෙන්නපු විමුක්තිය පෙන්නන හරිම ප්‍රතිපදාව එයාට අහන්න හම්බෙනවා. ඒ වුණාට එයාට අවබෝධ කරගන්න බෑ. අර සූපත් වෙන්නේ නැති කෙනා වගේ. දෙවනි කෙනා තමයි බුදුරුන්ගේ ධර්මය හැම නැති වුණොත් අවබෝධ කරගන්නවා. ඒ කවුද? පසේ බුදුවරු. බුදුරුන්ගේ ධර්මයට අවශ්‍ය නැහැ. තුන්වෙනි කෙනා තමයි බුදුරණවහන්සේ පෙන්නනවා අන්‍යයටයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ තමයි බුදුරුන්ගේ ධර්මය අහපු තැනදී අවබෝධ කරගන්න කෙනා. හරියට බෙහෙත් ආහාර උපස්ථායකෙක් ලැබුණාම සූපත් වෙනවා වගේ. බුදුරුමි ධර්මයේ ඇහිච්ච තැන අවබෝධ කරගන්න කෙනා. අන්නේ අය සඳහා තමයි මේ ධර්මයේ, ඒ කියන්නේ ප්‍රඥාව තියෙන කෙනාටයි. එහෙනම් මේ ලෝකේ ධර්මයේ අහන තැනදී අවබෝධ කරගන්න කොටසකුත් ඉන්නවා නොකරගන්න කොටසකුත් තියෙනවා. හැබැයි අපි අපට කාටවත් එහෙම කියන්න බෑ කවුද කරගන්නේ නැත්තේ කවුද කරගන්නේ කියලා. ඒක යාගේ දියුණුව එක තියෙන්නේ. අපි කොහොමද උත්සාහ කරන්න ඕන එහෙනම් හරි දේම ඉගෙන ගන්න. ඊළඟට තමයි පින්වත්තුනි තව එකක් අපි දැනගන්න ඕන විශේෂ කාරණාවක් මේ ධර්මයේ තේරුම් ගන්න යන තැනදී ධර්මයේ මොකද්ද කියලා අධ්‍යයනය කරන්න යන තැනදී දැන් බුදුරජාන් වහන්සේ පෙන්නපු දෙයටනේ අපි ඒ ක්‍රමයට විමුක්තිය හිවියුත්තේ කියන එක පැහැදිලින්නේ කියන්නේ යම් කිසි කෙනෙකුට විමුක්තියක්කටපත් වෙන්න අවශ්‍ය නම් විමුක්තියකට යොමු වෙන්න අවශ්‍ය නම් බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට හැර මේ ලෝකේ කාටවත් පුළුවන් ද කරන්න? බෑනේ. එහෙනම් විමුක්තිය අවශ්‍ය කෙනෙක් බුදුරන් වහන්සේ කියපු ක්‍රමය අනිවාර්යෙන් අනුගමනය කළ යුතුයි. බුදුරන් වහන්සේ නමක් කියපු ක්‍රමයකින් තොරව විමුක්තියක් ලබන්න පුළුවන් නම් කවුද ලබන්නේ? පසේ බුදු කෙනෙක් විතරයිනේ. වෙන කෙනෙකුට බෑනේ. එහෙනම් අපි බුදුරණන් වහන්සේ කියපු දේ ඉගෙන ගන්න ඕනේ. තව කෙනෙක් කියපු දෙයක් ඉගෙන ගන්න. තව කෙනෙක් කියපු දෙයක් තේරුම් ගන්න. අපට sannivedanayak අවශ්‍ය නැද්ද? ඒ කියන්නේ sannivedanayak අවශ්‍ය නැද්ද කියපු දෙයක් තේරුම් ගන්න. නැත්තම් බෑනේ. එතකොට දැන් අපි දැන් ওই බෞද්ධ හැටියට අපි මෙච්චර කාලයක් ආව රට ක්‍රමයක් තියෙනවා මේක සාහිත්‍ය පදනමක් එක්ක. අපි මොනවා හෝ ක්‍රමයකට આવොත් අපට ඒක තව කෙනෙකුට තේරුම් ගැනීම සඳහා sannivedanayට භාෂාවක් අවශ්‍යද නැද්ද? එක භාෂාවකින් නේද යම් කිසි දෙයක් දෙන්න වෙන්නේ. භාෂාවකින් තොරව යමක් දෙන්න පුළුවන්. භාෂාවකින් තොරව බෑ. දැන් අපි අපි ගත්තොත් ටැමිල් අයට ටැමිල් භාෂාව ඉගෙන ගන්න වෙනවා. දැන් අපට ටැමිල් තේරුම් ගත්තම බෑනේ. සිංහල අවශ්‍ය නම් අනිත් ජාතීන්ට සිංහල අපි අපි කියන දේ තේරුම් ගන්න එයාලට අපේ භාෂාව ඉගෙන ගන්න වෙනවා. නැත්තම් බෑ. ඒතර බුදුරන් වහන්සේ ඒ යුගයේ හිටපු මිනිස්සුන්ගේ භාෂාවට නේ ධර්මයේ කිව්වේ. කියන්නේ මගධ දේශයේ මාගධි භාෂාව. ඒකට කියනවා pāli භාෂාව. එතකොට මේ මිනිස්සු විවහාර කර භාෂාව. ඒකට නේ ධර්මයේ එයාලට sannivedanaya වෙන්නේ. එයාලගේ භාෂාවෙන් යමක් කිව්වොත් නේ. නම් උදාහරණයක් කියන්නම්කෝ මේ විදිහට අපි අපි ගැන අපි ගැන උදාහරණයක් ගමුකෝ අපේ භාෂාවත් එක්ක දැන් මම ඔබට කියනවා මගේ ආරන්නේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා පස් හය නම මට මේ ස්වාමීන් වහන්සේලාට අඹ අච්චාරුවක් දාගන්න ඕනේ ඒ නිසා මම ඔබ කාට හරි කියනවා මට ස්වාමීන් වහන්සේලා පස් අයන මට අඹ වලින් අච්චාරුවක් දාගන්න අඹ කිලෝ පහක් අරගෙන ඉන්න කියනවා. ඔබ ගිහිල්ලා කඩෙන් කිව් කඩේට ගිහිල්ලා ඉල්ලුවොත් අච්චාරු දාගන්න අඹ කිලෝ පහක් දෙන්න කියලා. මං කීප එක තේරුණා. මම ඔබට කියනවා ස්වාමීන් වහන්සේලා පස් නමක් හය නමක් ඉන්නවා මේ හය නමට අඹ අච්චාරු දාන්න අඹ කිලෝ පහක් දෙන්න. ඔබ කඩෙන් ගිහිල්ලා ඉල්ලුවොත් ස්වාමීන් වහන්සේලාට අච්චාරු දාන්න අබ කිලෝ පහක්. අබ කිලෝ පහක් අච්චාරු කොච්චර දාන්න පුළුවන්ද? ගොඩාම් පුළුවන්නේ. මේ භාෂාව වැරද්ද නිසා නෙමෙයිද? බයන්නේ බයන්නේ වැරද්ද වෙනස් උනේ නේ. එහෙනම් භාෂාව කොච්චර වැදගත්ද sannivedane හරියට කරගන්න. භාෂාව වැදගත් නැත් භාෂාව හරියට ගත්තේ නැත්නම් sannivedana කරගන්න පුළුවන්ද? sannivedana කරගන්න. ඔය මේ සරල අර්ථයක්නේ. ජීවිතය ගැන හොයන අර්ථයකට කොහොම භාෂාව වැදගත් වෙනවද එහෙනම්? ඔය මේ සරල අර්ථයක් නේද? තව උදාහරණයක් මම කියන්නම්. හිතන්න මම නඩුකාරයෙක්. මම මම නඩුකාරයෙක් මම තීරණයක් දෙනවා. දැන් තීරණයේ කොළ කෑල්ලක ලියලා දෙනවා. අපි හිතමු මෙතන සමන් කියලා කෙනෙක් ඉන්නවා. මම උසාවියේ නියෝගයක් දෙනවා. සමන් මරන්න එපා නිදහස් කරන්න කියලා. ඒකෙදි තෝල්කයට කමාව දානවා මරන්න කියන තැනදී. මගේ අදහස මරන්න එපා. සමන් මරන්න එපා නිදහස් කරන්න. මම තීන්දුව දෙන්නේ සමන් මරන්න එපා නිදහස් කරන්න. අර කමාව දානවා මරන්න කියන තැන. දැන් අදහස යන්නේ මොකද්ද? මරන්න කියන එකනේ. දැන් මේ භාෂාව වැදගත් නැද්ද? එහෙනම් භාෂාවකින් නෙමෙයිද අර්ථයක් දෙන්න තියෙන්නේ? අර්ථ දෙන්න තියෙන්නේ භාෂාවකින් අද පින්වතුනි මේ භාෂාව අවුල් කරගෙන අවුලෙන් අවුලටපත් කරගෙන Tamanට හිතු මනාපට යමක් කියන්න ගියොත් බුදුවරු කියපු දෙයක් හම්බෙයිද? Tamanට හිතු මනාපට කියන්න ගියොත් දැන් මේ මේ සරල අර්ථයක් නේ මම කිව්වේ මේ ලෝක විවහාරය අපි විවහාර කරන දෙයක්. විවහාර කරන දෙයක්. එතකොට අපි වචන කඩණේ වූවා. ඊළඟට අපට හිතෙන විදිහට මේ බුද්ධ වචනේ අප අපේ භාෂාවෙන් තේරුම් ගන්න කිව්වොත් හරියයිද? අපි අපේ භාෂාවෙන් බුද්ධ වචනේ තේරුම් ගන්න කිව්වොත් හරියයිද? නෑ නේද මේ ඒ භාෂාවේ තියෙන කාරණාවම අකුරු එහෙම වුණාම අර්ථය වෙනස් වෙනවනම් අපට මේ ඇහෙන හඬි ඇහෙන ශබ්දයෙන් අපි දන්න කෝනේ ඒ අදාළ භාෂාවේ ව්‍යාකරණ රීතිය ඉගෙන ගන්න නැතුව අදාළ භාෂාවේ අර්ථය ව්‍යංජනේ ඉගෙන ගන්න නැතුව අපි දන්න භාෂාවකින් අපි අර්ථයක් හොයන්න ගියොත් හරියයිද? සංනිවේදනය වෙනවද හරියට ඒ අර්ථය? නෑනේ. එහෙනම් බලන්න පින්වතුනි මේ අපට බුදු කෙනෙකුගේ ධර්මයේ ඉගෙන ගන්න ඒ බුදුවරු පෙන්නපු ඒ විග්‍රහ ඉගෙන ගන්න අපි මේ භාෂාව දැනගත යුතුමයිනේ දැන් ඔබට අද වොන් තරම් අහන්න ලැබෙනවා ඇති සමහරවට විවිධ විදිහට විවිධාය අර්ථකථනය කරනවා. හරිම මම ඒක දකින්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔබ ලදරු කාලයක් ඉන්නේ නැති නේද? ඒ කියන්නේ මාසෙ දෙකේ ලදරු කාලයක්. ඒ ලදරු කාලේ ඔබ තමන්ම අසුචි කරලා, තලලා, කටේ ගාගෙන ඉන්න නැතුව ඇද්ද? ඉන්න ඇතිනේ. ඒ ලදරු කාලේ මාසෙ දෙකේ ලදරු කාලේ. එතකොට එයාට අසූචි ටික තලලා ඒක හපලා කනකොට එයාගේ ලොකු සතුටක්ද නැද්ද? ඒ ලදරු කාලේ සතුටක් නැද්ද? සතුටන්නේ. දැන් දැන් අපි හිතමු දැන් නෙමෙයි අපි සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තුනක් යනකොට ඒක වැරද්දක් නෙමෙයි. ඒක වැරද්දක්. හැබැයි අර ලදරු වයසට ඒක සතුටක්. මෙන්න මේ වගේ අද සමාජයේ අර ලදරු බවක් සාසනීය ලදරු බවකින් අලුත් එක එක විග්‍රහ කරනවා. ආරියට අර පුංචි නොතේරන ලදරු අසූචි තලතලා සතුටු වෙනවා වගේ අසූචි කමින් සතුටු වෙනවා වගේ මේ ශාසනය බොහෝ අය ඒ ලදරුකම නිසා විවිධ විදිහට විවිධ දේවල් කරනවා. හැබැයි සත්‍ය නෙමෙයි. එහෙනම් මේ සත්‍ය ඉගෙන ගන්න මොකද මම මේ ලොකු පැත්තකට අපි යොමු කරගන්න අපි ඉස්සලා මුල් මුල් දේ දැනගෙන ඉන්න ඕනේ නේද? මුල් මුල දන්නේ නැතුව අපට කාටවත් යන්න බෑනේ අපි මේ කීක දේවල් කියන්නේ කොට. එහෙනම් අපි ඉස්සල්ලාම දැනගත යුතුයි යම් කිසි දෙයක් sannivedanaya වීම සඳහා භාෂාව අතිශයින් වැදගත්. භාෂාව දන්නේ නැතුව කවදාවත් අර්ථය sannivedanaya කරගන්න බෑ. එහෙනම් බුදුරන් වහන්සේ කියලා දුන්න මේ ධර්මයේ අපි අපේ ජීවිතයට අපි ඇති කරගන්න භාෂාව අපට වැදගත්ද නැද්ද? වැදගත්. අනිවාර්යෙන් වැදගත්. දැන් අපි ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි භාෂාව වචන අපට සිංහලයට සිංහල වලින් ඇහෙන හනින් අපේ සිංහල භාෂාවෙන් කැඩුවොත් හරි අර්ථයක් එනවද? මං සරල සාමාන්‍ය උදාහරණයක් කියන්නේ මංකී කියන්නේ වඳුරට නේද? මෑන් කී කිව්වොත් එහෙම අපට ඇහෙනවන් මෑන් අපි දන්නවා ඉංග්‍රීසි වචන. මනුස්සයතුර කිව්වොත් හරියද? අර්ථ එනවද? මංකී කියන්නේ වඳුරට නේ. අපි මන්කි කියනකොට මිනිස්සයයි කී ඇතුරයි කියලා අපි ඉංග්‍රීසි වචන දන්න එකක් එක කඩලා ඇහෙන සද්දෙන් කැඩුවොත් හරියද මේ විහිළුවක් නෙමෙයි දේක විහිළුවන්නේ එහෙනම් අපි භාෂාව දැනගන්නවද නැද්ද? ඉතින් ඇයි අද මේ pāli භාෂාවට ওই විදියට ඇහෙන විදියට කඩන්නේ? ඇයි අද මේ ඒ භාෂාවේ ව්‍යාකරණ රීතියට යන්නේ නැතුව අපට දැන් ඇහෙන දෙයකින් කඩලා විග්‍රහ කරන්නේ? අර පුංචි ලදරුකම නෙමෙයිද? පුංචි ලදරුකම නේ? අර පුංචි කාලේ අපි අසෝචි තරල සතුරුනා වගේ අනේ මේ ශාසනේ සිවුරක් දාගෙන හරි මොන හරි කරලා හරි ලදරුකමකින් සතුටු වෙනවා. හැබැයි සතුට සම්පූර්ණයෙන් වැරදි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට අපි විමුක්තියක් ලැබීම සඳහා අපි ඉස්සරලාම වටහා ගත යුතු කාරණාවක් තියෙනවා ඒ තමයි ඒ ධර්මයේ කියලා දෙන භාෂාව ඒ භාෂා රීතිය අපි දැනගත යුතුද නැද්ද? දන්න කෙනෙක්ගෙන් අපි මේ විග්‍රහය අසාගත යුතුද නැද්ද? අසාගත යුතුයි. ඒක තමයි මූලිකම දේ. ඒක නැතුව අපිට කවදාවත් බෑ කරන්න. අපි හිතමු මම තව තව උදාහරණයක් කියන මේ වැඩගත්කම පැහැදිලි කරන්න. මොකද බුදුරුන්ගේ ධර්මයේ මේ ලේසියෙන් හම්බෙන එකක් නෙමෙයි. අපි හිතමු ඇල්බර්ට් අයින්ස්ටයින් හරි අයිසෙක් නිව්ටන් හරි මෙයාලා න්‍යායවල හොයාගත්තනේ. ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාව පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙකුට පුළුවන්කමක් ලැබෙයිද ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු කාරණාව තේරුම් ගන්න? නැත්නම් ඒ කියන්නේ අපි හිතමු එයා කායිමත් විග්‍රහයක් අහලා නැහැ. කිසිම විග්‍රහයක් ඉගෙනගෙන නැහැ. එයා කියපු. එයා ඉංග්‍රීසියෙන් මේක කියලා තියෙන්නේ. දන්නේ නැති කෙනෙකුට එයා කියපු කාරණාව තේරුම් ගන්න පුළුවන්ද? බෑ නේද? තේරුම් ගන්න තව කෙනෙකුගෙන් sannivedana වෙලාවේ නැත්තම් තේරුම් ගන්න අර භාෂාව දැනගන්න. නැත්නම් තව කෙනෙක්ගෙන් ඒක ඉගෙන ගන්න. මේ සාමාන්‍ය ලෝකයේදීකුත් එහෙමනම් විමුක්තියක් හොයන බුදු කෙනෙකුගේ ධර්මයේ කොහොමද? එහෙනම් හොඳට මතක තියාගන්න එක එකින එක එක විදිහට කරන අර්ථ විග්‍රහ ඔස්සේ කවදාවත් බුදුරුන්ගේ ධම්ම නම් දකින්න බෑ. බුදුරජාන් වහන්සේ කියපු ධර්මයේ විදිහට ඉගෙන ගන්න වෙනවා. දැන් අපි බලමු එහෙනම් ඒ කාරණා එකම කොහොමද බුදුරජාන් වහන්සේ කියපු දේ කරා අපි යොමු වෙ යුත්තේ කියන එක. දැන් අපි කවුරුත් අහලා තියෙන යම්කිසි පදනමක් පසුවිමක් තියෙනවනේ බුදු කෙනෙක් කියන්නේ කවුද? ඒ විග්‍රහයක් තියෙනවනේ. අයි පොඩ්ඩක් ඒකත් එක්ක කල්පනා කරලා බලමු. ඔබ අහලා තියෙනව නේද? බුදුරයන් වහන්සේ නමක් කියලා කියන්නේ තමන්ම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. කාගෙන් උපදේශයකින් තොරව තමන්ම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. බෝධිසත්ව කාලයේ බුදුන උනත් තිබ්බද? නෑ නේද? බෝධිසත්ව කාලේ අපි සරණ ගියේ පින්වත්තුනි හොඳට හිතන්න අපි සරණ යන්නේ එදා වෙසක් පුන් පොහෝ දවසේ සම්බුද්ධත්වයට පත්වීමට කලින් සිටි බෝධිසත්වයන්ද සම්බුද්ධත්වයට පත්වනට පස්සේ සිටින බුදුරන් වහන්සේද බුදුරන් වහන්සේ නේද එහෙනම් අපි කවුරු කියන දේද කලියුත්තේ බෝධිසත්වය කියන දේද බුදුරන් වහන්සේ කියන්නේ බුදුරණවහන්සේ කියන දේනේ. ඒක හොඳට මතක තියාගන්න. අද ගොඩක් අයට ඒක අමතකයි. මේ ලෝකේ සත්‍ය සත්‍ය වශයෙන් විමුක්තිය හිමි බෝධිසත්වය නෙමෙයිනේ. විමුක්තිය පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න වෙනවා. අපි අහලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා කාරුණික කෙනෙක් කියලා. මේ ලෝකේ කාටවත් ඒ කරුණාව සම කරන්න බෑ කියලා. අහලා තියෙනවනේ. ඔබ හිතන්න මේ විදියට ඔබ ඔබ තුල යම් කරුණාවක් තියෙනවා කියලා හිතන්නකෝ. අහිංසක මිනිසෙක් දැක්කහම දුප්පත් මිනිසෙක් දැක්කහම ඒ කියන්නේ ඛණ්ඩ බොණ්ඩ නැති මිනිසෙක් නැත්නම් අසනීපයෙන් පෙළෙන මිනිසෙක් ඔබේ කරුණාවට උදව් කරන්න හිතනවද නැද්ද? හිතෙනවනේ. ඊළඟට ඔබට උදව් කරන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණයට ඔබට උදව් කළ හැකියි. බුදුරන් වහන්සේගේ කරුණාව ගැන හිතන්න. දැන් අන්න ඔබේ කරුණාවනේ. බුදුරන් වහන්සේට පෙනුනේ මේ මිනිස්යාගේ මේ බාහිර ප්‍රශ්නේ නෙමෙයි. මේ සසර ගමන් කරන ස්වභාවයත් එක්ක අසරණ බව. දැක්කහම ඒ බුදුරන් වහන්සේට කොහොම කරුණාවක් හිතෙනවද? විශාල කරුණාවක් හිතෙනවනේ. ඒක මේ ලෝක කාටවත් ආයේ සම කරන්න පුළුවන් ඒ කරුණාව. මේ මං කියන ටික හොඳට අහන්න මොකද හේතුව මේ මේ පැහැදිලි කරලා පෙන්නන්නේ බුදු කෙනෙකුගේ ධර්මයේ වැදගත්කම නැත්තම් අපි අහු වෙනවා අහු වෙලා බුදුරජාණන් වහන්සේව දූවිල්ලකට තරම් ගණන් ගන්න නැති විදියට. ඒක අපට තේරෙන්නේ නැහැ. ඒකයි මම මේ මුලින් පැහැදිලි කරන්නේ. අපි කටින් කිව්වට බුදුරන් වහන්සේ අපි සරණ ගියා කියලා ප්‍රතිපදාවෙන් අපේ පාදුවිල්ලකටවත් ගණන් ගන්නෑ. එච්චරට අපි අහුවෙලා යනවා. ඒකයි මම වැදගත්කම පැහැදිලි කරන්නේ. එතකොට කරුණාව කියන්නේ දැන් ඔබට හිතෙන්ද ඔබට යවන අසරණ කෙනෙක් සාමාන්‍ය අසරණ කෙනෙක් දැක්කම ඔබට කරුණාවක් උපදිනවනේ. ඔබට කළ හැකි ඔබ උපකාර කරනවනේ. සසර සැරිසරන සත්වයෝ මේ බුදුරන් වහන්සේ බුදු ඇසින් දකිනකොට ඇති වෙන කරුණාව කොහොමද? එවැනි කරුණාවක් මේ ලෝකේ කාට හරි තියනවාද ඒ වගේ කරුණාවක්? වෙන කාටවත්? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට තියනවාද එවැනි කරුණාවක්? නෑ නේද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට නෑනේ. පසේ බුදු කෙනෙකුටත් නෑනේ. ඒ කරුණාව තියෙන්නේ. එතකොට ඒ හටගත් කරුණාවට උපරිමයෙන් උදව් කරන්න හිතෙනවද නැද්ද? ඒ උදව් කරන්න උපරිමෙන් හිතන ගතිය සාරිපුත් සාන්නාසයට තියෙනවලු. ඉච්චර ගතියක්. ඒ කියන්නේ බුදුරන් වහන්සේට උදව් කරන්න හිතෙන ගතිය වගේ එකක් තියෙනවද? සාරිපුත් සාන්නාසයට? නෑනේ. බුදුරන් වහන්සේනේ තියෙන්නේ. ඒ කියන්නේ මහා කාරුණිකයිනේ. එතකොට දැන් මම අර ඊළඟට ඔබට කිව්වේ ඔබට තියෙන ධනිය හැකි ප්‍රමාණයට ඔබ උදව් කරන්නේ අසරණ කෙනෙකුට. දැන් සසරෙන් නිදහස් වීම සඳහා කියලා දෙන්න යම් ක්‍රමයක් තියෙනවනේ නේ. ඒ කියන්නේ නිවන් නිවීම සඳහා යන්න විමුක්තිය කරා යන්න කියලා දෙන ක්‍රමයක් තියෙනවනේ. ඒ ක්‍රමේ උපරිමයෙන් හරියටම කියලා දෙන්න පුළුවන් කාටද? ප්‍රඥාව අඩු කෙනෙකුටද ප්‍රඥාව වැඩි කෙනෙකුටද? වැඩි කෙනෙකුට. එතකොට උපරිමයෙන් මේ අවශ්‍යතාවය තියෙන කරුණාව වැඩි කෙනෙකුටද කරුණාව අඩු කෙනෙකුටද? ඒ දෙකම තියෙන්නේ කාටද? උපරිම තියෙන්නේ දෙකම කාටද? එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ අසරණ තම සසර ගමන් කරන සත්වයා දැකහම කරුණාව උපරිමයේ ඇති වෙලා දිය හැකි උපරිම විග්‍රහය දෙනවද නැද්ද වෙන කාටවත් පුළුවන් දරුද්දයක් දෙන්නේ ඇයි පින්වත්නි අද එහෙනම් අපි අලුත් විග්‍රහයක් හොයන්නේ? මම මම එක හොඳට මේ කියපු කාරණාව මම කියපු කාරණාව ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේට තියෙන කරුණාවයි දැන් මේක කිව්වහම එකපාරට හිතෙන්න නැති වෙන්න පුළුවන්. බුදුරන් වහන්සේට තියෙන කරුණාවයි බුදුරන් වහන්සේට තියෙන ප්‍රඥාවයි ගත්තහම විමුක්තිය සඳහා සසරින් නිදහස් වීම සඳහා වෙන කෙනෙකුට යමක් දිය හැකිද? ඒ කියන්නේ බුදුරණවහන්සේ දුන්නට වඩා බුදුරණවහන්සේ කියලා දුන්න ක්‍රමයට වඩා වැඩි ක්‍රමයක් තව කාටවත් කියලා දිය හැකිද? අවංකව තමන් ගැන හිතන්න මෙන්න මේ විදිහට. ඔබ කැමති නැද්ද මේ බුදුරණවහන්සේගේ ධර්මය අහලා කවුරු හරි මඟඵල ලබලා එයාට හරියට මේක කියන්න පුළුවන් කියන විශ්වාසය ඔබට තියෙනවද නැද්ද? මම කියපු ප්‍රශ්නේ හොඳට හිතන්න. බුදුරන් වහන්සේගේ ධර්මයේ යම් කිසි කෙනෙක් ඉගෙනගෙන මගඵල ලබලා ඔහුට හරියටම දේ කියන්න පුළුවන් කියන හැඟීම අපට තියෙනවද නැද්ද? එතනින් අපි ප්‍රතික්ෂේප කරලා තිනවා කවද? බුදුරන් වහන්සේලා. ඇයි? ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? ඉතින් ඊට වඩා හැකියාවක් තිබිලා තියෙනවනේ අරයට. නැද්ද? දැන් අපි අපි පිළියරන් ඉවරනේ බුදුරන් වහන්සේගේ කරුණාවට වඩා කරුණාවක් බුදුරන් වහන්සේගේ ප්‍රඥාවට වඩා ප්‍රඥාවක් අර අවබෝධ කරගත්ත කෙනාට තියෙනවා කියලා. පිළියරන්ද නැද්ද? ඒ නිසානේ අපි අලුත් විග්‍රහයක් අවශ්‍යයි. මේ ලෝකේ උපරිම විග්‍රහය බුදුරන් වහන්සේ දීලා තියෙනවද නැද්ද? එතනින් එහා තව කෙනෙකුට එමත් දෙන්න පුළුවන්ද? දෙන්න බෑ. ඇයි අපි කැමති වෙන අලුතින් විග්‍රහයක් දෙනවට? අපි තාම බුදුරන් වහන්සේගේ හැකියාව තේරුම් ගන්නෑ. ඒකයි. අපි කැමති අවබෝධ කරගත්ත කෙනෙක් විග්‍රහ කරනවා නම් කැමති නැද්ද? අපි එතනින් බුදුරන් වහන්සේ ප්‍රතික්ෂේප කළා ඉවරයි. දැන් ඒකේන අවබෝධ කරගත්ත බුදුරන් වහන්සේ කියපු ක්‍රමයටද නැද්ද? කියපු ක්‍රමයට. හැබැයි කිසිම අවබෝධ කරගත්ත කෙනෙකුට අලුත් ක්‍රමයක් කියන්න බෑ. මම තව එකක් අහන්නම්. පසේබුදු කෙනෙකුට විමුක්තිය සඳහා ධර්මයේ කිව හැකිද? ගොළුයිද? ගොළු නෑනේ. බණ කියන්නේ නැද්ද? බණ කියනවනේ. හැබැයි පසේබුදු කෙනෙකුගේ බණ අහලා නිවන් දැක්ක හැකිද? ඒ මෝඩයිද? පස්සේ බුදුරන් වහන්සේ ඇයි බැරි? පසේ බුදුරජාණන් වහන්සේ නමකට දැන් ඊළඟට හිතන්න මේ ලෝකේ ශ්‍රේෂ්ඨම බුදුරන් වහන්සේ ඊළඟට කවුද? පසේ බුදුරන් වහන්සේනේ පස්වෙනි ශ්‍රාවකයෙ ඉන්නේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන්න පුළුවන්කම ලැබුණා විමුක්ති හොයන මාර්ගය. පසේ බුදු කෙනෙකුට දෙන්න බැරි ගොළු නිසා නෙවෙයි පසේබුදුර බණ කියනවා. හැබැයි බණ කියන්නේ සමාධිය වඩන්න කියලා දෙන්න පුළුවන්. සසර භයානකත්වය කියලා දෙන්න පුළුවන්. සිල් රකින්න කියලා දෙන්න පුළුවන්. ලෝකෙන් ඈතර වන මඟ කියලා දෙන්න බෑ. පසේබුදුරන්ට ගොළු නිසා නෙමෙයි ලෝකයාට වචනකින් විග්‍රහ කරලා දෙන්න බෑ. හැබැයි පසේබුදුරයන් වහන්සේට නෙවෙයිද බුදුරයන් වහන්සේට පස්සේ තියෙන උපරිම කරුණා ප්‍රඥාව තියෙන්නේ. අනික අනිත් අයට කලින් තියෙන වැඩිපුරම ඊට පස්සේ පසේබුදුරයන් වහන්සේට නමුත් දෙන්න පුළුවන්. බණහර රහත් වෙනවද කවුරුවත්? කියලා දෙන්න බෑ ශ්‍රාවකී ඉන්නවද? නෑ. පසේ බුදුරජාණන් වහන්සේට නැති නැති හැකියාවක් තව කාටවත් තියෙන්න පුළුවන්ද? බෑනේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ කාගේ වණන්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බණක්ද? නෑ. බුදුරජාණන් එහෙනම් මේ ලෝකේ ශ්‍රාවකයෙකුට කියන්න පුළුවන් වෙන්නේ කාගේ අදහසක්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ අදහසනේ. අලුත් අදහසක් දෙන්නේ ශ්‍රාවකයේද ශාස්ත්‍රු කෙනෙක්ද? අලුතෙන් අදහසක් දෙන්නේ එහෙනම් බුදුරජාන් වහන්සේ කිව්වට වඩා වැඩි විග්‍රහයක් කවුරු හරි කියනවනම් එයා ශ්‍රාවකේද ශාස්ත්‍රු කෙනෙක්ද? ශාස්ත්‍රු කෙනෙන්නේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවනම් බුදුරජාන් වහන්සේට එහා ගියපු විග්‍රහයක් කාගෙන් හරි ඒ කාගේ බලාපොරොත්තු වෙන්නේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන්ද අලුත් ශාස්ත්‍රු කෙනෙක්ගෙන්ද? අලුත් ශාස්ත්‍රු කෙනෙක්. අලුත් ශාස්ත්‍රවරු විමුක්තිය හොයන මගක් කියලා දෙනවද නැද්ද? මේ ලෝකේ විමුක්තිය හොයන මග කියලා දෙන්න එකම කෙනා එකම ශාස්ත්‍රවරයා කවුද? අලුත් ශාස්ත්‍රු කෙනෙකුට පුළුවන්ද? අපි අලුත් විග්‍රහයක් හොයනවා නම් කාගෙන් හරි අලුත් ශාස්ත්‍රු කෙනෙක්ගෙන් නේ හොයන්නේ. ශ්‍රාවකයන් කියලා දෙන්න පුළුවන් ශාස්ත්‍රූරක අදහසනේ. ශ්‍රාවකයට කියලා දෙන්න පුළුවන් ශාස්ත්‍රවරයෙක් අදහස. බලන්න මේ පැටලෙන පැටලැවිල්ල තුලින් අපට නැති වෙලා තියෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. නැති වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව. ඒකයි මේ ප්‍රශ්නේ. ශ්‍රද්ධාව නැතිවීම ප්‍රශ්නේ තියෙන්නේ. අලුත් අදහස් වලට හරි කැමති. අලුත් ක්‍රම වලට හරි කැමති. තාම බුදුරණවහන්සේ සරණ යන්න බැරි. බුදුරණවහන්සේ කියන්නේ කවුද කියලා හොයාගන්න බැරි. අලුත් අදහස් වලට කැමති. එහෙමනම් මේ ලෝකේ හොඳට මතක තියාගන්න. ශ්‍රාවකයෙකුට අලුත් අදහසක් දෙන්න බෑ. ඒකට හොඳම හොඳ හොඳට දේශනා විග්‍රහ තියෙනවා. මේ ශාසනයේ ධර්මය විස්තර විභාග කළ දෙන්න පුළුවන් ඉහළම කෙනා කවුද කියලා දන්නවද? මහා කච්චාන ස්වාමීන් වහන්සේ. මහා කච්චාන ස්වාමීන් වහන්සේ තමයි ධර්මයේ විස්තර කරලා දෙන්න පුළුවන් අග්‍රම කෙනා. භික්ෂුන් වහන්සේලා මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට යනවා ධර්මය අහන්න. දැන් බුදුරණවහන්සේ අග්‍රස්ථානයේ තියලා තියෙන්නේ මහා කච්චාන තමයි මේ ධර්මයේ විස්තර කරලා දීමේ අග්‍රම කියලා අග්‍රස්ථානයේ තියලා තියෙන්නේ. බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මය අහන්න යනවා. ගිහිල්ලා කියනවානේ කච්චායන අපට මේ බුදුරණවහන්සේ මේ කෙටියෙන් කියපු ධර්මයේ කියලා දෙන්න විස්තර කළා. මොකද්ද කියන්නේ? මේ අරටුව තියාගෙන ඇයි මේ කොළාත හොයාගෙන ඉන්නේ කියනවා. අරටුව තියාගෙන ඇයි කොළාත හොයාගෙන ඉන්නේ? නැවත නැවත පෙරත්ත කරනවා. නැවත නැවත කියනවා බුදුරණවහන්සේ කියලා තියෙන වහන්සේ තමයි කෙටියෙන් කියපු දේ අර්ථ වශයෙන් කියන්න පුළුවන්. ආ ඇත්තද? මම තමයි දක්ෂ මං එහෙනම් කියලා දෙන්නම් කියනවනේ. එහෙම කියන්නේ අද එහෙමනම් කොහොමද නේ මටයි මේක හොඳට තේරෙන්නේ. මම තමයි අවබෝධ කරගෙන මේ කියන්නේ. මම කියන දේ ලස්සනට ගැලපෙ. අද නැද්ද එහෙම එකක්? බලන්න ශ්‍රාවකත්වය ශ්‍රාවකයාගේ ලක්ෂණ බලන්න. එහෙම කියද්දි කියනවා බුදුරන් වහන්සේ තමයි දන්නේ. බුදුරන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙනම් ඔබ අහනවා නම් මම කියන්නම් කියලා ඒකේ විග්‍රහය කරලා දෙනවා. විග්‍රහ කරලා ඉවරලා මොකද්ද කියන්නේ? ඔබ ගිහිල්ලා මම කරපු විග්‍රහය එහෙම බුදුරණවහන්සේට කියන්න. කියලා. බුදුරණවහන්සේ කියන දේ දරා ගන්න. කියන්නේ නැහැ මේ විදියට. ඔබ බලන්නකො ගිහිලා බුදුරණවහන්සේට ඔක කියලා මං කියප එක ලස්සනට ගැලපෙන බුදුරණවහන්සේ කියප එකත් එක්ක වෙනස් නෑ එහෙම කියනවද නෑ මේ ශ්‍රාවකයාගේ ලක්ෂණ දැන් අපි දැන් කොච්චර වෙනස්ද? එහෙනම් ශ්‍රාවකත්වයේ තියෙන මේ මේ කවුද මේ ධර්මයේ විස්තර විභාග කළ දෙන්න පුළුවන් අග්‍ර ශ්‍රාවකයාගේ ලක්ෂණය. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. කොහොමද ඉන්නේ? රොඩි කොල්ලෙක් වගේ. අංකෙනිච්ච ගෝණෙක් වගේ, පාවිස්සක් වගේ. මේ මේ ශ්‍රාවකයාගේ ලක්ෂණය. දැන් මොකන්ද තියෙන්නේ? අපි කෙරමු වෙලානේ අපි දන්න අය වෙලා අපි මාන්නේ නිදිමිලා මට තමයි මේක හොඳට තේරෙන්නේ මට තමයි හොඳට ගැලපෙන්නේ මමයි විග්‍රහ කළා දෙන්නේ මොකද්ද නැත්තේ ශ්‍රද්ධාව නෑ බුදුරණවහන්සේව පිළියවන්නේ ශ්‍රද්ධාව නෑ කියන්නේ ඒක අපි සත පහකට බුදුරණවහන්සේ ගණන් ගන්නෑ වචනෙන් කියනවා අනේ බුදුරණවහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි දන නමල වන්දනා කරලා ඔක්කොම කරනවා. නමුත් සත්‍ය පහකට විශ්වාස කරන්නේ හත පහකට ගණන් ගන්නෑ බුදුරණන් වහන්සේ. පාදුවිල්ල තරම් ගණන් ගන්නෑ. ප්‍රතිපදාවෙන් ගණන් ගන්නෑ. ඇයි අපි අපේ මතනේ අපට ඕනෙත් අපි දන්න ඕන මතයක් අපි කියන්න කැමති. නැද්ද? අපි කැමති. ඒකයි පින්වතුනි මේ විමුක්ති මාර්ගය කෙනෙකුට හම්බෙන්නේ නැත්තේ. මුලින්ම මම කිව්වා ඔබ හෙවිය යුත්තේ විමුක්ති මාර්ගයක් නෙමෙයි. මොකක්ද හෙවිය යුත්තේ? බුදුරන් වහන්සේ කිව්ව ක්‍රමයට විමුක්ති මාර්ගය. වෙන ක්‍රමයකට විමුක්තියක් හොයන්න පුළුවන්ද? ඉතින් අපි බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට නැතුව විමුක්ති මාර්ගය හෙව්වට ලැබෙයිද? විමුක්තියක් ලැබෙයිද? ප්‍රතිඵලයක් ලැබෙයිද? ලැබුණා කියලා රැවටෙයි. ලැබෙන්නේ එහෙනම් අපි අපි දන්නවා කියලා අපි මොනවා හෝ කරලා හරියයි. මේ ශ්‍රද්ධාව නැතුව. බුදුරන් වහන්සේ කියපු දෙයට යන්නේ නැතුව. මොකද මේ ලෝකේ බුදු කෙනෙකුට විතරයි නේද පෙන්වන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ ඉස්පිල්ලක් වෙනස් කරලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් ලැබෙයි. කියන්න බෑ. ඇයි බැරි? කාටද බුදුරන් වහන්සේට වඩා කරුණාවක් තියෙන්නේ මේ ලෝකේ? කාටද බුදුරණවහන්සේට ප්‍රඥාවක් මේ ලෝකේ තියෙන? තියෙන කෙනෙක් කවුරු ඉන්නවද? මේ ලෝකේ බුදුරණවහන්සේට වඩා කරුණාවක් හෝ ප්‍රඥාවක් තියෙන කෙනෙක් ඉන්නවද? ඉතින් කරුණාව ප්‍රඥා උපරිම තියෙන කෙනා කියපු කාරණාවට වඩා වැඩිපුර විග්‍රහයක් කාටද කියන්න පුළුවන්? පුළුවන්ද? කරුණාවයි ප්‍රඥාවයි උපරිම තියෙන කෙනා කරපු විග්‍රහයට වඩා වැඩියෙන් යම් කිසි කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? නෑ අපි වෙන අලුත් විග්‍රහයක් යනවනම් ඒ අලුත් විග්‍රහය තුළ අපි කාවද ප්‍රතික්ෂේප කළා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා ඉවරයි විමුක්තියක් හම්බෙයිද විමුක්තියක් හම්බෙන්නේ මොන දේ කරත් හම්බෙයිද මොන දේ කරත් එහෙනම් පින්වතුනි හොඳට මතක තියාගන්න කාරණාව තමයි අපට මේ බුදුරජාණන් වහන්සේ කියන ඒ උත්තමයා කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලා හොයාගන්න වෙනවා. බුදුරන් වහන්සේ කියපු ක්‍රමය මොකද්ද කියලා හොයාගන්න වෙනවා. බුදුරන් වහන්සේ කිව්ව ධර්මය මොකද්ද කියලා හොයාගන්නේ නැතුව තව කෙනෙක් කියන විග්‍රහයකට ගියොත් එයාට විමුක්තියක් හම්බෙනවද? විමුක්තියක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මහා කරුණික මහා ප්‍රඥා බුදුරණවහන්සේ. ඊළඟට තමයි අපි බුදුරණවහන්සේගේ ධර්මයේ ගුණයක් දන්නවනේ ස්වාක්ඛාතයි කියලා. දන්නවනේ? ඇයි ස්වාක්ඛාත කියන්නේ? සුන්දරයි නේ මුල මැදාග පිරිසිදුයි අර්ථ සහිතයි ගැළපෙනවා එතකොට අපි මෙහෙම කියමු අපට බුදුරණවහන්සේ කියපු ධර්මයේ තව විග්‍රහයක් ඕන තේරුම් ගන්න අපි එතනින් මොකද්ද කියන්නේ එතකොට? බුදුරණවහන්සේ කිව්වන යම් ධර්මයක් විමුක්ති මාර්ගය අපට මේක තේරුම් ගන්න තව විග්‍රහයක් අවශ්‍යයි. තව කවුරු හරි කරලා දෙන එකක් අවශ්‍යයි. එහෙම නැත්නම් තව කෙනෙකුගේ ගැළපීමක් අවශ්‍යයි. එතනින් අපි කියලා කියන්නේ මොකද්ද? අපි හිතනවා සාක්කාතයි කියලා. හරියට බුදුරණවහන්සේ ධර්මයේ කියන දක්ෂ නැහැ කියන එක නෙමෙයිද කියලා තියෙන්නේ. බුදුරණවහන්සේ හරියට අපට දෙන්න තේරෙන්නේ නැහැ කියන එක නෙමෙයිද කියලා තියෙන්නේ. ඉතින් බුදුරණවහන්සේට කරුණාවත් උපරිම තියෙනවා නම් ප්‍රඥාවත් උපරිම තියෙනවා නම් මුලමදාග පිරිසිදු වෙනා අපට තව කෙනෙක් විග්‍රහයක් ඕනද? තව කෙනෙක් අලුත් විග්‍රහයක් ඕනද මේක තේරුම් ගන්න? ඉතින් තව කෙනෙක් අලුත් විග්‍රහයක් ඕන කියන තැනම අපි කියලා ඉවරනේ මේ ධර්මයේ මුලමදාග පිරිසිදු නෑනේ. අර්ථ සහිත නෑනේ. හරියට කියලා නෑනේ බුදුරණවහන්සේ. අඩුපාඩු සහිතව නෙමෙයිද කියලා තියෙන්නේ. බුදුරණවහන්සේ ධර්මයේ අඩුපාඩු සහිතව කියපු නිසා නෙවෙයිද අපිට තව කෙනෙක් විග්‍රහයක් අවශ්‍ය? අඩුපාඩු එක කියලා තියෙන්නේ. ඒ නිසා අපිට තව කෙනෙක්ගේ විග්‍රහයක් අවශ්‍යයි. අපි ස්වාක්ඛාත බව පිළිඅරන්ද? නැහැ. ස්වාක්ඛාත බව පිළිඅරන්නේ. ඉතින් එහෙනම් පුළුවන් වෙදි මුක්තිය කරා යන්න. බෑනේ. අපි මේ ධර්මයේ අද ගලපන්නේ. තව එකක් මම තව කාරණාවක් කියන මොකද මේ බුදුරන් වහන්සේ වැදගත්කම අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට කවදාවත් විමුක්තියක් ලබන්න බෑ. මේ ලෝකයේ බුදු කෙනෙක් නේ විමුක්තිය පෙන්නපු මාර්ගය පෙන්වන්නේ. පසේ බුදු කෙනෙකුට පෙන්වන්න බෑනේ. මේ ලෝකේ වෙන කාටවත් පුළුවන් ද බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න නැතුව බුදුවරුන්ගේ ධර්ම ඉදිරිපත් කරන්න. පුළුවන්ද? බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න නැතුව බුදු කෙනෙකුගේ ධර්මයක් කාටවත් කියන්න පුළුවන්ද? සත්‍ය ධර්මයේ අද අපි අදහසක් නැද්ද මෙන්න මේ වගේ. දැන් නූතන විද්‍යාව දියුණුවනේ. මේ විද්‍යාව එක එක දේවල් හොයාගෙන තියෙනවනේ. මේවා වැරදිද හරිද? හරිනේ. දැන් මේවා වැරදි නම් අපට පුළුවන් මේ ප්‍රයෝජන ගන්න. දැන් ආවද කම්පියුටරෙන් ප්‍රයෝජන ගන්නවා. ගුවන් යානා වලින් උඩින් යන කොච්චර මේ කියන්නේ නවීන තාක්ෂණේ හරිද වැරදිද? නවීන තාක්ෂණේ හරි. විද්‍යාඥ හොයාගත්ත දේවල් හරිද වැරදිද? විද්‍යාඥ හොයාගත්ත දේවල් හරි. ඒ නිසා නේද අපට විද්‍යාඥයෝ හොයාගත්ත මේ පදනම ඔස්සේ අපිට යම් ප්‍රයෝජනයක් මේකේ තියෙන. එතකොට අපිට මේ ලෝකයේ දැන් මේ විද්‍යාවත් එක්ක ලොකු චින්තනයක් තියෙනවානේ. මේක හරි, මේක ගැළපෙනවා. ඒ කියන්නේ මේක සත්‍යයි. මේක වැරදි නෑ. ඇත්තටම සත්‍ය විද්‍යාව කියන්නේ සත්‍ය සත්‍ය මත තියෙන එක. ඒකයි අපට යම් කිසි ප්‍රතිඵලයක් මේකේ තියෙන්නේ. අද අපි කියන්න හුරු වෙලා නැද්ද? බුදුරන් වහන්සේගෙන ගුණ කියන්න තමයි කියන්නේ. මේ විද්‍යාඥයෝ හොයාගත්ත කරුණු අතීතයේ බුදුරන් වහන්සේ මීට කලින් විද්‍යාඥයන් කලින් හොයාගත්තා කියලා. අපි කියන්න හුරු වෙලා නැද්ද? හැබැයි අපි හිතන්නේ බුදුරන් වහන්සේට ඉස්සරහා බුදුරන් වහන්සේව ඉහළට ගන්න මේ කියන්නේ. කියන්නේ විද්‍යාව විද්‍යාඥයෝ හොයාගත්ත සමහර දේවල් විද්‍යාඥයන්ට කලින් බුදුරණවහන්සේ හොයාගත්ත මේ මේ උපකරණ වලින් තොරව අපි කියන්න යනවනේ බුදු බුදු ගුණ බුදුරණවහන්සේ කියන ගුණ හිතලා ඒ ගුණ ඉස්මතු කරන්න හැබැයි පින්වතුනි අපි බුදුරණවහන්සේට චෝදනාවක් කරලා ඉවරයි මොකද්ද බුදුවරු කියන්නේ හැටි වැදගත් කට්ටියක් නෙමෙයි ඉතින් අතීතී බුදුරු හොයාගත්ත දේවල් මේ පුතඥාන විද්‍යාඥයන්ට බුදුරුන්ගේ බණහන හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන් කියලා නැද්ද? දැන් අපි කියන කාරණාව එක්ක හිතලා බලන්න බුදුරණවහන්සේ අතීතේ බුදුවරුන් හොයාගත්ත ධර්මයන් පුතඥාන විද්‍යාඥයන්ට හොයාගන්න පුළුවන් කියලාද බැයිද? හොයාගන්න පුළුවන් කියලා. ඉතින් බුදුවරු විද්‍යාඥයන්ට එක සමාන වෙලා නැද්ද? අතීත හොයාගත්ත එක ඇත්ත නමුත් සමාන වෙලා නැද්ද? සමාන වෙලා. බුදුරණවහන්සේ කවුද කියලා තාම දන්නේ නැහැ. ඒ නිසා අපට විද්‍යාඥයෙක් සමානයි බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ. බලන්න ශ්‍රද්ධාව කියන එක මේ බුදුරන් වහන්සේ කියන්නේ අසාමාන්‍ය චරිත විද්‍යාව කියන්නේ ලෝකයක්. ලෝකී පැවැත්මක්. බුදුරු කියන්නේ ලෝකී පැවැත්මක් විග්‍රහ කරපු එකක්ද? ලෝකෙන් ඊතරවන විග්‍රහයක් කරපු එකක්ද? විද්‍යාඥයෝ ලෝකෙන් ඊතරවන විග්‍රහය කිව්වද? ලෝකී පැවැත්ම විද්‍යාව ඇත්ද? ඉතින් බුදුරුගේ ධර්මයක් විද්‍යාවන්ගේ ගලපන්න පුළුවන්ද? අපි බුදු ගුණ වැඩි කරන්න බුදු බුදුරන් වහන්සේගේ ශ්‍රද්ධාව වැඩි කරන්න ඉතලා කියන්නේ. නමුත් කියනකොට මොකද්ද වෙලා තියෙන්නේ? අපි තුලම ශ්‍රද්ධාව අයින් වෙලා. බුදුරන් වහන්සේ තේරුම් ගන්නද කියන්නේ? තේරුම් ගත්තා නම් කියන්න බෑ. ඊළඟට අපි සමහර කාරණා බුදුරන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න යන තැනදී සමහර දහම් කරුණු අපි තේරුම් ගන්නකොට මෙන්න මේ විද්‍යාඥයන්ගේ අදහස් එකට දාන. නැත්නම් අපේ අදහස් දාලා එකට ගලපනවා. දැන් අපට සමහර කරුණු තේරුම් ගන්න විද්‍යාඥයන්ගේ අදහස් ඕනේ. සමහර කරුණු තේරුම් ගන්න අපේ දේවල් ඕනේ. ඇයි? බුදුරණවහන්සේ හරියට ධර්මයේ කියලා නැහැ. බුදුරණවහන්සේ හරියට ධර්මයේ කියවනම් අපට විද්‍යාඥයන්ගේ අදහස නැත්නම් තව කවකවත් අදහස් ඕනද තේරුම් ගන්න? ඕන්නේ නේ. අපට විද්‍යාඥයන්ගේ හෝ තව කාගේරි අදහසක් බුදුරණවහන්සේ කියපු ධර්මයේ තේරුම් ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ඇයි? ධර්මයේ හරියට බුදුරණවහන්සේ කිව්වේ නැති නිසානේ. සවක්හාත නැති නිසානේ. ඉතින් අපි එහෙනම් කියලා ඉවරනේ ධර්ම වැදගත් නැහැ කියලා. ඒ ධර්මයේ වැදගත්කමක් නැහැ එච්චර. අන්න ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් බලන්න පින්විතුනි මේ ධර්මයේ බුදු කෙනෙක් පෙන්නපු ධර්මයේ තේරුම් ගන්න කොච්චර හැකියාවක් ඕනද බුදු කෙනෙක් පෙන්නපු ධර්මයේ තේරුම් ගන්න පින්විතුනි මේ ලෝකේ කිසිදු බාහිර විග්‍රහයක් නැතුවයි යන්න ඕන අපි යම්කිසි බාහිර විග්‍රහයක් වෙන මොනෝ හෝ විග්‍රහයක් බුදු කෙනෙක් පෙන්නපු ධර්මයේ තේරුම් ගන්න යන තැනදී අපි දැම්මා කියලා කියන තැනම අපි ප්‍රතික්ෂේප කරලා ඉවරයි බුදුරජාන් වහන්සේගේ හැකියාව. අපි ප්‍රතික්ෂේප කරලා ඉවරයි බුදුරජාන් වහන්සේ සම්බුදුයි කියන එක. අපි ප්‍රතික්ෂේප කරලා ඉවරයි බුදුරජාන් වහන්සේට මේක දෙන්න බෑ කියලා. කියන බුදුරජාන් වහන්සේට දෙන්න බෑ කියලා පිළි අරන් ඉවරයි. එහෙනම් ඒ ධර්මය ඒ විදිහටම ඉගෙන ගත යුතුද නැද්ද? ඒ ධර්මයේ විදිහටම ඉගෙන ගත යුතුයි. වෙන විදිහකට ඉගෙන ගත්තොත් පුළුවන්කම ලැබෙයිද? පොඩ්ඩක් හරිස් කර පුළුවන්ද? බෑ. ඇයි බැරි? බුදුරු වෙනම එක කියලා දෙනවා. දැන් අද අපිට මතයක් තියෙනව නේද? බුදුරන් වහන්සේ පෙන්නපු දේ අපට තේරෙන්නේ තව කෙනෙක්ගෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපට බුදුරු කියපු කාරණාව තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපිට තව කෙනෙකුගෙන් එයාගේ අර්ථයත් එක්ක ගත්තා නම් තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි එතන කියලා ඉවරනේ. ඉතින් බුදුරණවහන්සේට එච්චර කරුණාවක් නැහැ කියලා. බුදුරණවහන්සේට එච්චර ප්‍රඥාවක් නැහැ. ඉතින් බුදුරණවහන්සේට කරුණාව ප්‍රඥාව තිබ්බනම් බුදුරණවහන්සේ අපට තේරුම් ගන්න දෙනවද නැද්ද ධර්මෙ? දෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ ධර්මයේ විමුක්තිය කරා යොමු වීම සඳහා විමුක්තිය සඳහා යොමු වෙන්නට ඕනත්තේ කවුරු කියපු ක්‍රමයකද? එහෙනම් බුදුරණවහන්සේ කියපු ක්‍රමයේ ඉගෙන ගන්නකොට තව කාගේ හරි මතයක් දාගත යුතුයිද? තව කාගේරි මතයක් දාගත්තොත් විමුක්තියට යා හැකිද? බෑ. හැබැයි විමුක්තියක් ලැබුව බව අපි රැවටෙයි. නමුත් විමුක්තියටපත් වෙන්න බෑ. මොකද බුදුවරු මේ ලෝකේ පෙන්වන සත්‍ය පමණයි විමුක්ති කරා යොමු වෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් ඔන්න ඔන්නේ ඒ විදිහට ධර්මය ඉගෙන ගන්න වෙනවා. ධර්මය ඉගෙන ගන්න අපි ඇයි? ධර්මය ඉගෙන ගන්න අපි මොනවා හරි විභාගයක් ලියන්නද? එහෙම නැත්නම් කාට හරි අපි දන්නවා කියලා පෙන්නන්නද? ධර්මය අපි ඉගෙන ගන්නේ අපි තුල ප්‍රතිපදාව හොයාගන්නනේ. වෙන මොකකටද? අපි තුල සත්‍ය දකින ප්‍රතිපදාව විමුක්තිය කරා යන යොමුෙන් ප්‍රතිපදාව අපි තුල හොයාගන්න නේද අපි ධර්ම ඉගෙන ගන්න. දැන් අපි කැමතිනේ භාවනා කරන්න. කවුරු කියපු ක්‍රමයකද භාවනා කරන්න කැමති? ඈ අපට වැඩෙන ක්‍රමයකටද අපි භාවනා කරන්න කැමති? බුදුරණවහන්සේ කියපු ක්‍රමයටද කැමති? අපට වැඩෙන ක්‍රමයකට භාවනා කරාට අපට අවබෝධ කරගන්න පුළුවන්ද? බුදුරණවහන්සේ කියපු ක්‍රමයට කරොත්ද අවබෝධ ගන්න පුළුවන්. එහෙනම් අපි අපට වැඩෙන ක්‍රමයක් කරා කියලා අපි නිවන් දකියද? එහෙනම් අපි ධර්ම ඉගෙන ගන්නේ ඇයි? බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට ප්‍රායෝගික ප්‍රතිපදාවකට යන්නනේ. බුදුරණවහන්සේ කියපු ක්‍රමයට ප්‍රායෝගික ප්‍රතිපදාවකට යන්න. අපට හිතෙන දෙයක් අපි කරලා හරියන්නේ බුදුරන් වහන්සේගේ හැබැයි ධර්මයේ අර මුලින්ම උදාහරණ කිව්වේ යම් කෙනෙකුටයි හම්බෙන්නේ හැමෝටම හම්බෙන්නේ ධර්මයේ ඇහෙනකොට ඇතුළත අංගයක් තියෙන්නට ඕනේ ගන්න. ඒකට කියනවා යෝනිසමනසිකාරය. ඒක නැති කෙනාට මේක ගන්න බෑ. ඒක නැති කෙනාට අපි කොච්චර මේක විග්‍රහ කරලා අපි හොයන්නෙම ඒකත් නෑ ශ්‍රද්ධාවක් නෑ. දෙකමනේ. දැන් අලුත් විග්‍රහයක් හොයන්න යන්නේ ශ්‍රද්ධාවක් නැහැ ප්‍රඥාවක් නැහැ දෙකම නැහැ ශ්‍රද්ධාව තිබ්බනම් කවදායි ප්‍රඥාව කරා යන්න පුළුවන් අයි බුදුරණවහන්සේ කියන දේ පිළි අරගෙන ඊට අනුව කල්පනා කරන නිසා හැබැයි අපි මේ දෙකම ප්‍රතික්ෂේප කරොත් අපට සම්පූර්ණ විමුක්ති මාර්ගයේ අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා. ඒක නිසා අපට දැන් ධර්මයේ අහනකොට තව කාරණාවක් අපි දැනගන්න ඕනේ. බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට අපට දැනුමක් ලැබෙන එකද විය යුත්තේ ඒ ධර්මයේ තුලින් ආධ්‍යාත්මයේ ප්‍රතිපදාවක් හම්බෙන එකද විය යුත්තේ ආධ්‍යාත්මයේ ප්‍රතිපදාව දැනුමක් හම්බෙන්නද නැත්නම් දැන් අපි මොන දැන් අපි වෙන විෂයක් ඉස්කෝලේ ඉගෙන ගන්නකොට අපි කැමති නේ ඒක ඉගෙනගෙන ජවුල් කරගන්න කැමති නේ. හරි දැන් මම ඒක දන්නවා කියලා. බුදුරණවහන්සේ එහෙම දෙයක් දිගන්නේ. විෂයක් නිරවුල් කරගන්නවා වගේ දෙයක් දිගන්නේ. නැත්තම් ඇතුළත ප්‍රතිපදාවක් හම්බෙන එකක්. දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේලාට එහෙම පුළුවන්කම තිබෙන්නේ නැහැ නේද? මතකවත් තියාගන්න. නමුත් ප්‍රතිපදාව හම්බුණාද නැද්ද? හම්බුණා. ප්‍රතිපදාවකට නේද මේ ධර්මයේ තියෙන්නේ. විශේෂයකට නෙමෙයි. අද පටිසමුපාදයක් දන්නා, පංචපාස්කන්ධයක් දන්නා, බොජ්ජංග ටිකක් දන්නා, ආයතන ටිකක් දන්නා ප්‍රතිපදාවක් නෑ. ඔය ටික තියෙන ප්‍රතිපදාවකටද තේරුම් ගන්නද? පටිසමුපාදේ පංචපාස්කන්ධේ බොජ්ජංග ධර්ම තියෙන්නේ තේරුම් ගන්නද ප්‍රතිපදාවකටද? ප්‍රතිපදාවකට. ඒ කියන්නේ අපි ඉහළ තැනකට යනවද පහළ තැනකට යනවද ඉන්න මට්ටමෙම ඉන්නවද? ওই ධර්මයේ කරා යොමු වෙනකොට අපි ඉන්න මට්ටමේම ඉන්නවද? නැත්නම් ඉහළ තැනකට යනවද? නැත්නම් පහළට යනවද? අපි ඉහළ මට්ටමකට යනවනේ. ඉන්න මට්ටමේම ඉන්නවනම් හරියයිද? දැන් අපි පරිසම්පාද ඔක්කොම දන්නවනේ. අපිට මුකුත් ඉහළට ගිහිල්ලා නැහැ. අපි ඔක්කොම ටික දන්නවා ඉහළට ගිහිල්ලා නැහැ. ඔන්න බලන්න මම අර මුලින්ම කිව්වා අපි ධර්ම ඉගෙන ගන්නකොට තිබිය යුතු දේ තමයි බුදුරණවහන්සේ කියපු දේ ඔස්සෙන් යන්න ඕනද නැත්නේ? ඒ කියන්නේ අලුතෙන් අපට කිසිදු විග්‍රහයක් අවශ්‍යතාවයක් තියනවද? නැහනේ. බුදුරණවහන්සේ බලන්න ධර්මයේ කියනකොට විග්‍රහ කළා තියෙනවා. ධර්මය පරතෝච ගොහසෝ පරතෝච ගොහසෝ කියන්නේ අනුන්ගෙන් ඇහෙන දෙයක්. මොකද්ද? ධර්මයේ කියන්නේ අනුන්ගෙන් ඇහෙන දෙයක් නේ සද්ධර්ම ශ්‍රවණය. අනුන්ගෙන් ඇහෙන ධර්මය ඇහෙන තැනදී ආධ්‍යාත්මීය විය යුත්තේ මොකද්ද? ඔන්න අපි තේරුම් ගත යුතු ප්‍රධානම කාරණා. ඔන්න ඕක තමයි අත වරද්දගෙන තියෙන්නේ. පරතෝච ගොහසෝ අනුන්ගෙන් ඇහෙන දේ තමයි සද්ධර්මයේ. එතකොට ඒක පිටින් ඇහෙන්නේ. දැන් ඔන්න මම ඔබට බණ කියනවා. ඒක පිටින් ඔබට ඇහෙන්නේ. ඇතුළතින් විය යුත්තේ මොකද්ද ඊට පස්සේ? ඈ යෝනිසෝ මනසිකාරය. ඇතුළත කියන්නේ තමා තුළනේ. තමා තුළ විය යුත්තේ යෝනිසෝ මනසිකාරයද ඇහිච්ච එක තේරෙන එකද? යෝනිසෝ මනසිකාරයනේ. ඇහිච්ච එක තේරෙනවද? ඇහිච්ච එක තේරෙනවනම් දැනුමක් නෙමෙයි ඒක. ඇහුණ එක තේරෙන්නේ ඔබට ඔබේ මට්ටමට ගැළපෙන නිසාද නැද්ද? ඔබේ රාමුවට ගැළපෙන නිසාද නැද්ද ඇහිච් එක තේරෙන්නේ? ගැළපෙන නිසානේ. ඒ කියන්නේ ඔබට ඔන්න මම මොන හරි කියනවා. ඒකයි බුද්ධ වචනේ කිව්වොත් බුද්ධ වචනේ කියනකොට කෙනෙකුට පරතෝ ගෝසය බුද්ධ වචනයෙන් ඇහුනොත් එයාට තේරෙන්න විදිහක් නැහැ. බුද්ධ වචනේ ඇහුනොත්. නමුත් අද අපි කැමති තේරෙන්න නෙමෙයිද? අද අපි කැමති බුද්ධ වචන ඇහෙනකොට තේරෙනවද නැද්ද? බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට තේරෙන එකද විය යුත්තේ යෝනිස මනසිකාරය වියන එකද? යෝනිසෝ මනසිකාරය. වැටහෙන්නේ දැන් ධර්මයේ සත්‍යයි කියලා හම්බෙන්නේ කාටද? සත්‍ය වශයෙන් හම්බෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. කාටද හම්බෙන්නේ? සත්‍ය ඥානිය හම්බෙන්නේ කාටද? සෝතාපන්න කෙනා. අනික් කාටවත් සත්‍ය වශයෙන් හම්බෙනවද? දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මග්ග සත්‍යයි. සත්‍ය ඥානිය තියෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. එතකොට සත්‍යයි කියන්නේ ඒක හරි කියලා හම්බුණා කියන එකනේ. ඒ කියන්නේ නිවැරදිව මේක හරියටම ගැලපුණා කියන එකනේ. සත්‍යයි කියන්නේ වෙන දෙයක් නෙමෙයිනේ. ඒක ඇත්ත. ඒක හරියටම ඇත්තයි කියලා ගැළපුණේ කාටද? සෝතාපන්න කෙනාට. ඇයි එහෙම වුනේ? බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට ඉහළකට යන්න යමක් හම්බෙනවද? එතන ඉන්න යමක් හම්බෙනවද? ඉහළට යන්න යමක් හම්බෙන්නේ නේ. එතන නතර වෙන්න යමක් නෙමෙයි හම්බෙන්නේ ඉහළට යන්න දෙයක් නේ හම්බෙන්නේ. දැන් තමන්ගේ තමන්ගේ රාමුවට නම් ගැළපෙන්නේ තමන් ඒක ඇහුවත් නැතත් තමන් මේ මට්ටමේ ඉන්නවනේ. අපි තුන් යමක් ඔබට ඇහෙනකොට ඔබට ඒක ගැළපුණා කියලා හොඳට. ඔබට තේරුණා කියලා හිතන්නකො. ඔබට තේරුණා නම් ඇහෙනකොට ඔබ ඒක ඇහුවත් නැතත් ඔබේ මට්ටම ඒකමයිනේ. ඔබ ඉහළකට යන්නේ නෑනේ. ඔබට යම් කිසි දෙයක් ඇහෙනකොට ඔබට ලස්සනට ඒක ගැළපුණා නම් තේරුණා නම් ඔබ ඒ දේ ඇහුවත් ඔබ ඒ දැහුවේ නැතත් ඔබේ මට්ටම ඒකමයි. ඇයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඉහළකට යන්නද නැත්නම් ඉන්න මට්ටමේම ඉන්නද? ඉහළකට යන්න. ඉහළකට යෑම සඳහා ඇතිවිය යුත්තේ අන්න බුදුරන් වහන්සේ පෙන්නනවා යෝනිසෝ මනසිකාරයයි. වෙන කිසි දෙයක් නෙමෙයි. අපට අලුත් අපි දැන් මේකට අලුත් විග්‍රහයක් දාගන්න ගියොත් අපි අලුත් විග්‍රහයක් දාගන්න යන්නේ ඇයි? බුදුරන් වහන්සේ හරියට කිව්වේ නැති නිසාද නැද්ද? අපි දැන් හිතමු දැන් මේ බුදුරණවහන්සේ කියපු ක්‍රමයට වඩා අපි දැන් මේක තව අලුතෙන් කැලලක් මේකට එකතු කරනවා. අපි අලුතෙන් කැලලක් එකතු කරන්නේ ඇයි? බුදුරණවහන්සේට හරියට කියන්න බැරි වෙලා තියෙනව නේද? ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ ස්වකහාද නැහැ නේද? ඒ නිසා නේද අපිට තව අලුත් කැලලක් එකට දාගන්න ඕනේ. අලුත් කැලලක් දාගන්නේ අන්නේ නිසයි. එහෙනම් අපට ධර්මයේ ඉගෙන ගනිද්දී අලුතෙන් කැලලක් ඕනේද? නෑ. අන්න බුදුරණවහන්සේ කිව්ව දෙයටම බලන්න ඕන. එහෙනම් ධර්මයේ අපට ඇහෙන තැනදී කුමක්ද විය යුත්තේ? යෝනිසු මනසිකාරී විතරයිනේ. බුදුරණවහන්සේ වෙන මොකක්වත් ආයි කියලා තියනවද? වෙන මුකුත් කියලා නෑ ධර්මයේ ඇහෙනකොට යෝනිසෝ මනසිකාරී උපදින්න ඕනේ ඒක ඒ යෝනිසෝ මනසිකාරී උපදින්න ඕනේ ක්‍රමයක් බුදුරණවහන්සේ පෙන්නනවා ධර්ම ඉගෙන ගන්න ඕන ක්‍රමයක්. අපි ඒක හවස්වරුවේ කතා කරමු. ඒ ධර්ම ඉගෙන ගත යුතු වැඩපිළිවෙල. කොහොමද ඉගෙන ගන්න ඕන? තියෝනිසෝ මනසිකාරය උපදින්නේ කොහොමද කියන්නේ? යෝනිසෝ මනසිකාරයක් කෙනෙකුට අපි හිතමු දැන් ආයෙ ප්‍රශ්නයක් අහනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා අහනවා. ඔක ප්‍රශ්නයක්ද නැද්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නයක්. අහන යෝනිසෝ මනසිකාරය කියන්නේ දැන් හිතමු අපි යෝනිසමනසිකාරය විග්‍රහ කරනවා කියලා. විග්‍රහය ඔබට ඇහෙන්නේ අනුන්ගෙන් නේද? පරතෝච ගෝහසෙන් අනුන්ගෙන් ඇහෙන්නේ සද්ධර්මයේදී යෝනිසමනසිකාරයද? ඈ? ඉතින් ඔබ යෝනිසමනසිකාරය ඇහුවට මම විග්‍රහ කරොත් ඔබට ඇහෙන්නේ යෝනිසමනසිකාරය සද්ධර්මයේද? ඔබ ඔබ මගෙන් අහනවා යෝනිසමනසිකාරය විග්‍රහ කරලා දෙන්න. මම ඔබට කියලා දෙනවා. ඔබට ඇහෙන්නේ අනුන්ගෙන්නේ අනුන්ගේ යෝනිසෝමනසිකාරය දැහින්නේ සත් ධර්ම ශ්‍රවණයෙන්. මොන ක්‍රමයකට ඇහුවත් ධර්මයේ දැහින්නේ. යෝනිසෝමනසිකාරය කාටවත් දෙන්න පුළුවන් එකක්ද? ඒක ඇතුළත අංගයක්. ඒක ඇතුළත අංගයක්. ඔබට අලුත් විග්‍රහයකින් යෝනිසෝමනසිකාරය මොකද්ද කියලා විග්‍රහ කරලා දුන්නට ඔබට ඇහින්නේ යෝනිසෝමනසිකාරය සත් ධර්ම ශ්‍රවණයෙන්. සත් ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරය හම්බ වෙනවද? එන්න මම විග්‍රහ කරන්නේ යෝනිසෝමනසිකාරය ගැන. හම්බ වෙනවද? නෑ සද්ධර්ම ශ්‍රවණයමයි. ඒක ඇතුළේ තියෙන්න ඕන එක. අද නැති ගොඩක් එක. යෝනිසමනසිකාරය කියන එක ඇතුළේ තියෙන්න ඕනේ කියනකොට හිතන්න බලන්න. මොකද්ද යෝනිසමනසිකාරය කියලා? සාමාන්‍යයෙන් නෝනින් මෙනෙහි කරනවා. හරි නෝනින් මෙනෙහි කරනවා කියන්නේ මොකක්ද? දැන් අපට ඇහෙනකොට නෝනින් මෙනෙහි කිරීමක් වෙන්නට ඕනේ. අපට ඇහෙනකොටම ඇහිච්ච දේ තේරෙනවා නම් අපට අලුතින් මෙනෙහි කරන්න ඕනද? අපේ රාමුවට යමක් ගැළපෙනවා නම් අහපු තැනදී අපි තුල අවශ්‍යතාවයක් ගොඩනගෙනවද මෙනෙහි කරන්න. ආයි හිතන්න අපට හිතන්න පෙළඹෙන්නේ නුවණින් කල්පනා කරන්න යමු වෙන්නේ යමක් ඇහෙනකොට ඒක අපේ රාමුවට ගැළපෙනකොටද නැති වෙනකොටද? ගැළපෙන්නේ නැති වෙනකොටනේ ගැළපෙනවා නම් අපට හිතන්න ඕනද? ගැළපෙන්නේ නැති වෙනකොටයි හිතන්න ඕනේ. බුදුරන් වහන්සේ දුන්න ධර්මය ලෝකයේ දෙයක්ද ලෝකින් ඈතර වෙන දෙයක්ද? අපි ඉන්නේ ලෝකයේද ඈතර වෙලාද? ලෝකෙන් ඈතර වෙන ධර්මයේ ලෝකයට දහම් වෙන්නේ ඈතරන ප්‍රතිපදාවට දහම් වෙන්නේ. ඉතින් අපි ලෝකයෙන් ඉන්නේ. ඉතින් අපට ඇහෙන ඇහපු ගමන් ඒක ඊතර වෙන ප්‍රතිපදාව ධර්මයේ තේරෙනව නම් හරිද? අපි ලෝකේ නෙමෙයි ඉන්නේ. ලෝකේ ඉන්නේ. අද මේ යෝනිසෝ මනසිකාරය කියන එක හරි ප්‍රශ්නයක් කියලා. මේ බුදුරන් වහන්සේ කියපු ක්‍රමයටම යන්නේ නැහැ. අපි කොහෙන් හරි ගත්තොත් අලුතින් කැලලක් එකතු කරගෙන මොකක් හෝ කැලලක් එකතු කරගෙන මේ මේ කියන එක තේරුම් නැති නිසා තේරුම් ගන්න. ඇයි එකතු කරගත්තේ? කුමක් නැති නිසාද? ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව තිබුණා බුදුරණවහන්සේ කිව්ව දේ හරිනේ. අය අලුත් කාගේවත් විග්‍රහයක් ඕනේද? අලුතෙන් කාගේරි විග්‍රහයක් අවශ්‍ය ශ්‍රද්ධාව නැති නිසා බුදුරණවහන්සේට හරියට කියන්නේ බැරි වෙච්ච නිසායි අලුත් විග්‍රහයක් අවශ්‍ය. එහෙනම් පින්වත්නි අපි ඉස්සරලාම කල්පනා කළ යුත්තේ ඔන්න ඔය බුදුරණවහන්සේ කියන්නේ කවුද කියන එක. ඒ බුදුරණවහන්සේ කියන්නේ කවුද කියන එක හරියට හිතුවොත් විතරමයි ඒ කෙනා කාගේවත් අලුත් අර්ථයකට යන්නේ නැතුව ඒකාන්තයෙන්ම බුදුරන් වහන්සේ විතරක්ම කියපු දෙයට යන්නේ. අනිච්චන තව අර්ථයකට යනවා යනවා යනවාමයි. මොකද අපට ඕන නැති නිවන් දකින්න නෙමෙයි. මොකද්ද අපට ඕන නැත්තේ? දැනුමක්. මොකද්ද ඕන නැත්තේ? දැනුමක්. ඒ වගේම අපට ඕනේ මොනවා හරි කරන්න. බුදුරණවහන්සේ කිව්ව එකක් අදාළ නැහැ. මොනවා හරි කරන්න. ඔන්න ඔය දෙකයි අපට අවශ්‍ය. පළවෙනි එක අවශ්‍යයි විෂයක් හැටියට විෂය නිර්දේශයක් ඉගෙන ගන්න දැනුමක්. දෙවෙනි එක අවශ්‍යයි මොනවා හරි කරන්න ඉගෙන ගන්න. ඔය දෙකයි අවශ්‍ය. ඒ නිසා අපට බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාවක් අවශ්‍ය නැහැ. හැබැයි ಗುಣ වශයෙන් හිතනවා. කෙනෙකුට විශේෂ නිර්දේශයක් හැටියට ධර්ම ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැති මොනවා හරි කරන්න ඕනේ කියන අවශ්‍යතාවයක් නැති මෙන්න මේ දෙකම නැති වෙනවා ශ්‍රද්ධාව මුල් වෙලා බුදුරන් වහන්සේ කිව්ව දේම කරන්න යමු වෙන කෙනාට. එයාට මේ දැනුම නිරවුල් කරගන්න අවශ්‍ය නැහැ. විශ්ව නිර්දේශයක් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මොකද්ද බුදුරන් වහන්සේ කිව්වේ? බුදුරන් වහන්සේ එක අවස්ථාවක තියෙනවා දැන් ඔබත් අහලා ඇති. කසි භාරද්වාජ. ගොවියෙක් නේ. දැන් මේ ගොවියා ළඟට බුදුරණවහන්සේ පින්නපාත යනවා. පින්නපාත යනවා මොකද බුදුරණවහන්සේ දකින්නට අවබෝධ කරගන්න පුළුවන්. ගිහිල්ලා බුදුරණවහන්සේට බණිනවා. මේ හොඳ යවුවන් තරුණියෙක් හිඟා කනවා. කුඹුරු කරලා කන්න. ගෝවියා බුදුරණවහන්සේට කියනවා. බුදුරණවහන්සේ කියන මමත් කුඹුරක් කරනවා. අම කුඹුර කළා අනුභව කරනවා. දැන් බුදුරණවහන්සේ මේ මෙයාට මේ විශයක් උගන්වන්න දෙන්නේ. දැන් බුදුරණවහන්සේ මෙයාට නෑ නෑ ඔබ බොරු දෙයක් නේ ඕක නෙමෙයි මම මේ කියන්න හදන්නේ ඔබට නිවන් දක්වන්න හදන්නේ. එහෙම කිව්වද? ඔය කුඹුර ගන්න එක පැත්තකින් තියලා එන්න මම ඔයාලට මේ භාවනා කරලා නිවන් දකින්න කියලා දෙන්න කිව්වද? නෑ මොකද කිව්වේ? මමත් කඹරක් කරනවා. මමත් අස්වැන්න භුක්ති විඳිනවා. දැන් මේ මොකකටද මේ බුදුරණන් වහන්සේ මොකද්ද මේ කියලා දෙන්නේ යන්නේ? දැනුමක් කියලා දෙන්නද? භාවනා කරන්න ක්‍රමයක් කියලා දෙන්නද? මොකද්ද මේ කියලා දෙන්නේ යන්නේ? ප්‍රඥාව අවදි කරලා විමුක්ති මාර්ගය දෙන්න නේද යන්නේ? අන්න බුදුරණවහන්සේ කුඹුරු වගා කරන්නට කියලා දෙනවා. අන්න අස්වැන්න භුක්ති දෙන්නට කියලා දෙනවා. අනේ ඔබ ජොවියෙක් මා ජොවියෙක් අපි දෙන්නම ගොවියෝ. අන්න මේ ධර්මය අවබෝධ කරනවා. ඊළඟට දැන් අපට අද රොබෝ වලානේ. අද අපට ටියුෂන් පන්තියක් වගේ. මොකද්ද? ධර්ම ඉගෙන ගන්න එක. අද මේ මේ ප්‍රායෝගික ප්‍රඥාව කියන එක හුවෙලානේ. ඊළඟට සංයුත්නිකායේ සූත්‍රයක තියෙනවා බුදුරණවහන්සේ යනවා එක්තරා බ්‍රාහ්මණෙක් ගෙදර පින්න පාතේ. රසට දානි දෙනවා. සද්ධාවෙන්. පළවෙනි සැරේ යනවා. දෙවෙනි දවසෙත් යනවා. ආයෙත් ශ්‍රද්ධාවෙන් දාන දෙනවා. තුන්වෙනි දවසෙත් යනවා. ආයෙත් දීලා බණිනවා මේ පෙරේතකම රස තෘෂ්ණාවට එනවා කියලා. බුදුරණවහන්සේට. පළවෙනි දවස් ශ්‍රද්ධාවෙන් දුන්නා. බණ කිව්වද බුදුරණවහන්සේ? නෑ. දෙවෙනි දවසේ බෑන්නට පස්සේ මෙන් කිව්වා. ධර්මය අවබෝධ කරගන්න. බුදුරණව දැන් අපි නම් කියන්නේ අර ශ්‍රද්ධාවෙන් දිනුන දවසේ නේද? අපි නම් බණ කියන්නේ ගිහිල්ලා හොඳට ශ්‍රද්ධාවෙන් දාන දුන්න දවසේ බුදුරණවහන්සේ බණ කිව්වේ බෑන්නට පස්සේ. ඇයි? විෂයක් නෙමෙයි කියන්නේ මේ. දැන් අර පළවෙනි දවසේ කිව්වා නම් එහෙම බුදුරණවහන්සේ කියන දේ හොඳට පිළිඅරගෙන ඉගෙන ගන්න නැද්ද? ඇයි ශ්‍රද්ධාවයි පිළිඅරගෙන ඉගෙන ගන්නවා කියපු දෙයක් කරනවා. නමුත් අවබෝධ කරන්නේ. දෙවන දවසේ කියලා දුන්නා නම් කිව්වනම් කියපු දේ ඉගෙන ගන්නවා කියපු දෙයක් කරනවා අවබෝධ කරන්නේ. තුන්වෙනි දවසේ අන්න බැන්නට පස්සේ කිව්වා විෂයක් නෙවෙයි ඉගෙනන්නේ අවබෝධත් කරා. දැන් අද අපි යන්නේ මෙන්න මේ විෂය ඉගෙන ගන්න. ඒ කියන්නේ අපිට ඇහෙන තරම් තේරෙන්නව නැත්තේ. ඒ කියන්නේ අපිට පට පට ගාලා වැඩෙන ක්‍රමයක් ඕනේ නැත්තේ. අපි දන්නේ මේ වැඩෙනවා කියන්නේ මොකද්ද කියන මේ නුවණ කියන්නේ මොකද්ද කියන එක අපි දන්නේ. අපි තාම මේ බුදුරණවහන්සේ කියපු දේ හරියට දන්නේ නැහැ. උඩින් පල්ලෙන් අල්ලගත්ත කෑලි තියෙනවනේ. ඔය කෑලි ටිකක් ගලපනවා. ඔච්චරයි කරන්නේ. ඔය කෑලි ටිකක් අපි මේ අහුලගත්ත කෑලි ටිකක් අපි මේ දන්නේ ධර්මයේ කියලා. ඔය ටික මේ ගලපන්නේ. මම එකට සරලම උදාහරණ කියන්නම්කෝ. ඔබත් අද සමාජයේ ඉන්නෝනේ. ඔබ අද අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අලුත් විග්‍රහයක් අහලා නැද්ද? ඉගෙනගෙන නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අලුත් විග්‍රහය ඉගෙනගෙන තියෙනවනේ. මම නම් අහලා තියෙනවා. අනිත්‍යයි කියන්නේ ඉච්ඡ කැමති දේ ලැබෙන්නේ නැහැ කියන එක. අහලා නැද්ද? දුකයි කියන්නේ ඔය උදි විග්‍රහ තියෙනව නේද? න අත්ත අනත්ත කියන අර්ථයක් නැහැ කියන එක. ඇයි අලුත් විග්‍රහයකට ගියේ? ඒකට යන්න හේතුවක් තියෙනවා. ඇයි? බුදුරණවහන්සේ ධර්මය දන්නේ. එයාලා නෙමෙයි. එයාලා දන්නේ නැහැ. අනිත් ඔක්කොම දන්නේ. ඒ නිසාම තරකේ තියෙන්නේ. දැන් අපි අපි කියමු දැන් එයාලා කියන එක වැරදි කියලා. හරි හරි එක මොකක්ද? දැන් අපි හිතමු අනේ ඉච්ච කැමති දේ ලැබෙන්නේ නැහැ කියන එක වැරදි. අනත්ත කියන එක වැරදි. මං අහන්නේ හරි එක මොකක්ද? හැබැයි මේ අපි දන්න හරි එක නෙමෙයි ඈ. බුදුරන් වහන්සේ කිව්ව හරි ධර්මය මොකක්ද? අනිච්ච දුක්ඛනාත්ම ඔන්න ඔතනදි ප්‍රශ්නයක් මම උදාහරණයක් කියන්නම්. මේක දැන් මං අතහැරියොත් කැඩෙනවනේ. අනිත්‍යයිද නැද්ද? අනිත්‍යයි. එතකොට මම ඔබට ගහනවා. ඔබට දුකයිද නැද්ද? දුකයිනේ. එතකොට මෙන්න මේක හිතන්න. මම බුදුරණවහන්සේ කියපු දේ කියන්න යන්නේ. මොකද ඔය මම අර මුලින්ම ඔබට කිව්වේ පුංචි ළමයි අසුචි කල් හතුරිනවා කියලා. ඔන්න ඔයගේ හතුටක් ඔය දින්නේ. ඒ අසුචි කාල හතුරෙනවා වගේ හතුරක් තියෙන. මොකද ධර්මයේ දන්නේ නැති නිසා. දැන් බල්ලෙකුට ඔබ ගලකින් ගහන්න උට දුකද නැද්ද කියලා. බල්ලට ගලෙන් ගෙවුවොත් දුකක් එනවද නැද්ද? ඔබට ගෙවුවොත් දුක එනවද නැද්ද? ඈ? ඉතින් බුදුරණවහන්සේ දැන් බල්ලට තේරෙනවනේ. තේරෙනවද නැද්ද? තේරෙනවනේ. දැන් ඔබට ගලකින් ගෙවුවම දුකද නැද්ද? බල්ලට ගලකින් ගෙවුවම දුකද නැද්ද? දුකයි. දැන් මේ වීදුරුව බිමට වැටුනොත් කැඩෙනවනේ. ඔන්න බලමු බුදුරණවහන්සේ කිව්වේ මොකද්ද කියලා. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිනි දුක්ඛේ සමග්ග විසුද්ධිය. ඔකනේ කිව්වේනේ. දැන් අතරනම් අර භාෂාව මං කර කී භාෂා විහාරය වන කියලානේ. අනිච්ච කියනකොට කැමැටි දෙල් ලැබෙන්නේ නැහැ කියන්නේ ඒක භාෂා විහාරේ ඍණ. භාෂාව දන්නේම නැහැ. ඊළඟට අර දන්න දැන් බුදුරණවහන්සේ ධර්ම නැතුවර මං කිව්වේ ඒ ඔහින් මිහින් අල්ලගත්ත කැලේ ටික. ඒ අල්ලගත්ත කැලේ ටිකේ වැරද්දක් පෙන්වන්නේ. අල්ලගත්ත කැලේ ටික. දැන් අසනීපයක් සූ වුණාම සැපයි දුක ඇති කියලා අහනවනේ. කෑම කාලා බඩ පිරුණාට පස්සේ බඩ ගින්න අනිත් වෙනකොට සැපද දුකද කියලා අහනවා. එතකොට සැපයිනේ දුක නැහැනේ. ඉතින් අනිත් නිසා දුක වෙන්නේ කොහොමද කියලා අහන්නේ නේ. බුදුරණවහන්සේ පෙන්නපු අනිත්‍ය මොකද්ද? ඔන්න සබ්බේ සංඛාරා අනිච්ඡාති. මොකක්ද අනිත්‍ය කිව්වේ? සංස්කාර. යදා පඤ්ඤාය පස්සති. මොකනේ දකින්න කියන්නේ? දැන් ඔබ මේක විතරෝ කැඩෙනවා දැක්කේ ඇහෙන්ද ප්‍රඥාවෙන්ද? මේ විවර වෙනකොට හම්මුනේ හැඩද ප්‍රඥාවද? බුදුරණවහන්සේ අනිච්ච දකින්න කිව්වේ ඇහෙන්ද ප්‍රඥාවෙන්ද? ඔබ මේක කවදා හරි කැඩෙනවා කියලා හිතෙන්නේ ඇහෙන්ද මනසින්ද ප්‍රඥාවෙන්ද? බුදුරණවහන්සේ අනිත්‍ය දකින්න කිව්වේ මනසින්ද ප්‍රඥාවෙන්ද? ඈ? ප්‍රඥාවෙන්. යදා පඤ්ඤායි පස්සෙන් දැන් ඔබ දැක්කේ මොකෙන්ද? කවදා හරි මේක කැඩෙනවා කියලා? මනසින්නේ. හැබැයි බුදුරණවහන්සේ වීදුරුවද කිව්වේ සංඛාරද කිව්වේ. දැන් ඔබ දැක්කේ වීදුරුවද සංඛාරයේද? බුදුරණවහන්සේ දුක දකින්න කිව්වේ සංඛාර දුක්ඛාද නිකන් දුකද? අපට ඇඟට ගහපුවාම දුකද දකින්න කිව්වේ සංඛාර දුකද? දැන් අපි දැක්කේ මොන දුකද? ඇඟට ගැහුවාම බුදුරණවහන්සේ දකින්න කිව්වේ දුක ප්‍රඥාවටද කයර ලැබිච්ච පහසකින්ද? යදා පඤ්ඤාය පසදිනි. ඉතින් අපි බුදුරණවහන්සේ කිව්ව දෙයක් කළා නෑනේ. ඉතින් අපි රවට්ටන්න බැයිද? අපි රවට්ටන්න බැයිද? ඉතින් බුදුරණවහන්සේ කිව්ව දෙයක් කළා නෑනේ. බුදුරණවහන්සේ කිව්වේ සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පසති. සබ්බේ සංඛාර දුක්ඛාදී දාපඤ්ඤාය පස්සේ. ඉතින් අහි බුදුරණවහන්සේ කිව්ව දෙයක් නොකර දීදී අපව රවට්ටන්න පුළුවන් දෙයිද? දැන් අනිත්‍ය ගැන අපි කතා කරන මොකක්ද අනිත්‍ය? සංඛාර අනිත්‍ය සංඛාර කියන එක දැනගත යුතුද නැද්ද? සංඛාර දැනගත යුතුයිනේ. ඉතින් අපි ඕක දන්නේ නැතුව අපි අනිත්‍ය කියන එක රවට්ටන්න බැයිද අපිව? පුළුවන්. අනික දකින්න කියන්නේ ප්‍රඥාවෙන් නේද? හිතින් ඇහෙන් නෙමෙයිනේ. දුක දකින්න කියන්නේ ප්‍රඥාවෙන්නේ හිතෙන් ඇහෙන්නේ. එහෙනම් බුදුරණවහන්සේ කිව්ව දේ තේරුම් ගන්න කොච්චර තියෙනවද? මේ අපි දන්නේ අපේ කෝණයට අදාළ ටිකක් විතරයි. ඉතින් ඕක වැරදි කියලා පෙන්නනවා. දැන් වැරදි කියලා පෙන්වන්නේ මොකද්ද? බුදුරණවහන්සේගේ ධර්මයේද අපි දන්න කෝණයද? ඉතින් අපි දන්න කෝණේ වැරදි කියලා පෙන්නලා හරි දෙයකට ගියා. අපි දන්න දෙයකට. ඉතින් බණින්න දෙයක් නැහැ. වැරද්ද යාළගේ නෙමෙයි කාගේද? අපි අපි දැනගත්ත දේ බුදුරණවහන්සේ කියපු දේ දැනගෙන නැහැ. ඒකයි ප්‍රශ්නේ. බුදුරණවහන්සේ කියපු දේ දැනගත්තා නම් අපිට කවුරුත් කවුරු හරි ඇවිදිලා කිව්වොත් ඔන්න ඔය විදිහට යමක් අනිත් නිසා දුක කියන එක ගැලපෙන්නේ නැහැ කියලා න ඉච්ඡොයි විග්‍රහය කිව්වා. අපට පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් බුදුරණවහන්සේ කිව්වේ සංඛාර අනිත්‍ය. සංඛාර කියන්නේ මොකද්ද? කට උත්තර නැහැ. බුදුරණවහන්සේ දකින්නේ ප්‍රඥාවෙන්. ඔය ඔය කල්පනා කරන හිතෙන්නේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ කල්පනා කරන්න ඕන. ඉතින් බලන්නකො එහෙනම් අපි අපිව රැවටුනේ ඇයි? අපි මේ එහෙම් මෙහෙන් ඉගෙනගත්ත දේවල් නිසා. මූලික මේ ප්‍රධාන අපි කවුරුත් අහලා දෙනවද ගාතාව? සබ්බේ සංඛාරා නිට්ටයදා පඤ්ඤාය පස්සති. අතනිබ්බිනි දුක්ඛේ සමග්ග විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාදා පඤ්ඤාය පස්සති. අතනිබ්බිනි දුක්ඛේ සමග්ග. ඉතින් ඕක අහලා තියෙද්දිත් අපි මේ ඕකේ විග්‍රහයට ගිහිල්ලා නැහැ. බුදුරණවහන්සේ ඔච්චර කිව්වේ. ඔන්න බුදුරණවහන්සේ කිව්වට දේ බලන්න ඕනේ අපි ඉස්සෙල්ලා. අපි අනිත්‍යද තේරුම් ගත යුත්තේ සංස්කාරයද ඉස්සෙල්ලා. අපි අනිත්‍ය විග්‍රහ කරන්න කිව්වොත් අපි නෝනක්කාරයිද මෝඩයිද? අපි අනිත්‍ය විග්‍රහ කරගන්න ගියොත් අපි නෝනක්කාරයිද මෝඩයිද? මෝඩයිනේ අපි තේරුම් ගත යුත්තේ අනිත්‍යද ඉස්සෙල්ලාම සංස්කාරයද? මොකද බුදුරන් වහන්සේ කිව්වේ අනිත්‍ය කුමකද? ඉතින් එහෙනම් අනිත්‍ය විග්‍රහ කරලා හරිය වෙයිද? ඉස්සලා සංස්කාර විග්‍රහ කරගන්නව නේද? ඊට පස්සේ නේද අනිත්‍ය විග්‍රහ කරගatiya යුත්තේ. නැතුව අපි අනිත්‍ය විග්‍රහ කරගන්න ගියොත් එහෙම අපි බුදුරන් වහන්සේ කිව්ව දෙයක් කරලා නෑනේ. ඉතින් බලන්න පැටලෙන එක අපි දුකද විග්‍රහ කරගත යුතු සංස්කාරයේද? දැන් අපි මේ දුක නේද විග්‍රහ කරගන්න යන්නේ. ඔය අනිත්‍ය නිසා දුකයි වැරදි කියලා පෙන්වන්න යන්නේ. ඉතින් බුදුරණවහන්සේ කිව්ව දෙයක් නෙවෙයිනේ මේ කරන්නේ. ශ්‍රද්ධාවක් තියනවාද? නිවන් මාර්ගක් හම් වෙනවද? නේ. ඉස්සරලා බුදුරණවහන්සේ කිව්ව දේ ඉගෙන ගන්න ඕනේ. කිව්ව දේ ඉගෙන ගන්න ඉස්සලම ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. එහෙම නැතුව බෑ පින්වතු. එහෙමනම් අපි ක්‍රමානුකූලව බලමු ওই ටික තේරුම් ගන්න. ධර්මයේ ඉගෙන ගන්න යන වැඩපිළිවෙලත් එක්ක. ඉතින් ඒ නිසා මම මෙතනින් මේ විග්‍රහ කරපු ටික අවසන් කරනවා. ඔබට යම් ගැටලු මොන හරි තියෙනවා නම් ඒක ලියලා එවන්න ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මතක තියාගන්න අපට මේ ලැබිච්ච අවස්ථාව මේ ජීවිතය ගැන හිතලා නම් මේ කලබල වෙන්න එපා. සසරත් එක්ක හිතන්න. සසරත් එක්ක හිතලොත් එහෙම මේ පුංචි අවස්ථාවක් ඊටාම සුළු මොහොතක් මේ ලැබුණේ. මේකෙදි අපි මේ කලබල වුණොත් අර කොරස් කඩේ අත දා ගන්න බෑ කියලා කතාවක් අහලා තියෙනවනේ. ඒ වගේ තමයි වෙන්නේ. හැබැයි කලබල වියුත්තක් තියෙනවා. ඒ තමයි කලබල වියුත්තේ හරි දේ කරා යමු වෙන්නේ. වහින වෙලාවට ගොවියා කරන්නට ඕන ඉස්සල්ලාම වතුර ටික අපත යන්න කලින් කුඹුර කොටලා අස්වැද්දන්න අවශ්‍ය විදිහට සකස් කරගන්න එකනේ. ඒක කලබලෙන් කළ යුතු වෙන්නේ වහින වෙලාවේදී. ඊට පස්සේ යා බීජ රෝපණය කරලා අස්වැන්න ගන්න කලබල වෙන්න ඕනද? ආ දැන් අද කොච්චරක් පැලවිලාද? හැමදාම බීජ උඩට උස්ස උස්ස බලනවා කොච්චරක් පැලවිලාද කියලා. එතකොට මොකද වෙන්නේ? කවදාවත් අස්වැන්න ගන්න බෑනේ. අද තියෙන්නේ ඔන්න ඔය කලබලේ. මොනවා හරි පොඩ්ඩක් ලැබුණා ලැබිච්ච දේ ඔස්සේ කලබලයි පුදුම විදිහට. කලබලේ නිසා අර අස්වැන්න බීජේ උස්ස උස්ස බලනවා වගේ වැඩක් වෙන්නේ. එයාට අවස්ථාව නැතිම වෙලා යනවා. ඒ අයම තමයි වැරදි පැති වලට යමු. ඒ නිසා ඉස්සරලාම හරියට බුද්ධ වචනේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකට අපට අවශ්‍යයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව අපි තේරුම් ගැනීම සඳහා ඔබ ඔබට පුළුවන් ආකාරයට බුද්ධානුස්සතිය ගැන බුදු ගුණ හිතන්න බුදුරණන් වහන්සේගේ ඒ අසීමිත හැකියාව මහා කාරුණික මහා ප්‍රඥා බව මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට නෑ පින්වතුනි එවැනි හැකියාවක් බුදුරණන් වහන්සේට විතරයි ඒ බුදුරණන් වහන්සේගේ ගුණය ගැන හිතන්න බුදුරණවහන්සේගේ ගුණය කියලා කියන්නේ අපි මේ වචනකින් විතරක කරන එකක් විතරක් නෙමෙයි. මේ ප්‍රායෝගික ජීවිතයේ බුදුරණවහන්සේ හැසිරෙච්ච හැටි බුදුරණවහන්සේ පින්වතුනි මේ ධර්මයේ දේශනා කරන්න මන්දෝත්සාහය වුණා. අයි මන්දෝත්සාහය වුණේ මේක කියලා වැඩක් නැහැ කියලා හිතුණා. බුදු කෙනෙකුට හිතුනේ වෙන කාටවත් නෙමෙයි බුදු කෙනෙකුට හිතුනේ කියලා වැඩක් නැහැ කියලා. අවබෝධ කරගන්නේ නැහැ කියලා. සහම්පති බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ලෝකයේ දිස බැලුවා බුදුරණවහන්සේ. බලනකොට කොහොමද දැක්කේ? විලක තියෙන නෙළුම් මල් වගේ උඩට මතුවෙච්ච නෙළුම් පොහොට්ටු තියෙනවා. ඒවා ටික විකසිත වෙනවා සූර්යාලෝකේ වැටුණා. හැබැයි වතුර යට තියෙන විකසිත වෙන්නේ නැහැ. උඩ ඒවා විතරයි. උඩට මතුවෙච්ච නෙළුම් පොහොට්ටු සඳහා සූර්යාලෝකයේ වගේ ධර්මයේ බුදුරන් වහන්සේ දේශනා කළා. ඒ අයට පමණයි. අනිත් අය තමයි බුදුරජාණන් වහන්සේව තේරුම් ගන්න නැතුව අලුත් විග්‍රහවලට යන්නේ. බුදුරණවහන්සේ කිව්ව දේ හොයන්න යන්නේ නැහැ. ගොඩාක් තියන හොයන්නේ නෙමෙයි. සරලව දැන් අනිත්‍ය දුකනාත්මකනේ හිතලා බලන්න. අනිත්‍යෝ පැත්තකින් තියන. අනිත් පටිසමුපාදේ පංචපාසකන්දේ පැත්තකින් තියලා බලන්නකො අනිත්‍ය දුකනාත්ම. මොකද්ද අපි මේ අනිත්‍ය දුකනාත්ම කියලා බුදුරණවහන්සේ කිව්ව දේ හෙව්වද කියලා? අපිට මේ හිතන දෙයක් අපි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපිට හිතන දෙයක් අපේ රාමුවට ගැලපෙන දෙයක් අපි කර කර හිටියා. බුදුරණවහන්සේ සංස්කාරය කනිත්‍ය කිව්වේ සංස්කාරය කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් දකින්න කිව්වේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? මෙන්න මේවා හොයලා මේ විදිහට වැඩපිළිවෙල කරොත් විතරයි අපට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ අර්ථය අපි තුල ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ සඳහා අපට මුලින්ම අවශ්‍ය දේ තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න එක. ඉතින් ඒ නිසා ටික වෙලාවක් බුද්ධානුස්සතිය වඩන්න ඔබ ඔබට බුදුරජාණන් වහන්සේ ගැන හිතෙන බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන සිහි වෙන විදිහට බුද්ධානුස්සතිය වඩන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන සිහි කරන්න, හිතන්න. බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච හැකියාව ගැන හිතන්න, සිහි කරන්න. කිසිදු විදියකින් මේ ලෝකේ බුදු කෙනෙක් පෙන්නපු ධම වෙන කාටවත් දෙන්න බෑ කියලා හිතන්න. කල්පනා කරන්න. අන්න ඒ විදියට කටයුතු කළොත් ඔබට පුළුවන්කමක් ලැබෙයි. බුදුරන් වහන්සේ කියපු දේ හරියට ඉගෙන ගැනීම සඳහා යොමු වෙන්න. එහෙනම් දැන් ඒ සඳහා අවස්ථාව 11 වෙනකන් දැන් අතරම කාලය ගියා වැඩිපුර 11 වෙනකන් ඔබ බුදුගුණ ගැන සිහි කරන්න බුදු ගුණ සිහි කරනවා. බුද්ධානුස්සති කියන්නේ බුදු ගුණ සිහි කරනවා. ඔබ බුදු ගුණ සිහි කරන්න ඔබ දන්න විදිහට ඔබට තේරෙන විදිහට ඒ එක් ශ්‍රද්ධාව වර්ධනය කරගන්න. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි.